අවතරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා නිස්සාරණෝනේ පවත්තන සාරිත්‍රානුකූල ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අට්ඨාන තං සංගනිකාර තස්ස යං පස්ස යේ සාම ඊකං විමුක්තිං ආදිච්ච බන්දුස්ස වචා නිසම්ම ඒකෝ චරේ khagg විසාන කප්පෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද දවසේ ඉත ලැබෙන ලැබෙන වෙලාවට මේ වගේ ධර්ම දේශනාවක් පාත්නවා ඒකට විපස්සනා ධර්ම දේශනාවක් කියලා වුණා කියන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයේ දවසට මාතෘකා උකහා ගනිමින් හැකිතාක් දුරට මේ සූත්‍රයේ ගැඹුරකට දවසින් දවසට බැස ගැනීමයි කරන්නේ. ඉතින් මේ දවස්වල අපි කග්ගවිසාන සූත්‍රය කියලා සර්වඥ දේශිත සූත්‍ර පිටකේ සුත්ත නිපාතේ කියන පොතේ සඳහන් සූත්‍රයක් මේ දවසේ මාතෘකා සඳහා ඉදිරිපත් කරගන්නවා. ඉතින් මේ මුළු සූත්‍රයේම තියෙන්නේ ඒකෝචරය කියන වචනය විස්තර කිරීමටයි. එකලාව හැසිරීම. උපමාවක් දෙනවා කඟ වේනගේ තනි අඟ වගේ. අනිකුත් සියලුම සත්තුන්ගේ අං යුගල වෙලා තියෙනවා. ද්වේතාවකට අහු වෙලා තියෙනවා. ආයිති ඒ එක බලනකොට කඟ වේනගේ අඟ දෙකට බෙල්ලා නැහැ තනි අඟ. ඉතින් ලෝකේ තියෙන ශක්තිමත්ම අඟ කඟ වේනගේ අඟ වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට පූර්ණ ජීවිත විශ්වාසය තියෙනවා නම් වීරත්වයේ තියෙනවා නම් ඒ කෙනාට දෙවන්නේ අවශ්‍ය නැහැ අද්විතීය ජීවිතයක් ගත කරන්න. කාට හරි ඒ වගේ ඉන්න බැරි නම් හේතු වෙන්න කවුරු හරි ඕනේ නම් ඉතින් හැම වෙලාවෙම ද්විතීයකේක ද්විතීකාවක් දෙවන්නේක් හෝ දෙවන්නියක් සම්බන්ධ කරගෙන ඉන එක ලෝකේ ස්වභාවය. ਸਰවචාන්සේ සදාහ කළ තියෙන්නේ තණ්හා ද්විතීයෝ පුරිසෝ. මනුස්සයාට තණ්හාව තමයි සමගැහැසිරෙන දූතිකාව. අර කවදාකවත් තණ්හා නැතුව ජීවත් වෙන්න බෑ. හැම වෙලාවෙම තණ්හා ဒ ුතියෝ පුරිසෝ මනුස්සයාට හැම වෙලාවෙම දෙවැන්නියක් බවටපත් වෙන්නේ සහකාරියක් බවටපත් වෙන්නේ ප්‍රියම්බිකාවක් බවටපත් වෙන්නේ තෘෂ්ණාව. ඉන් තෘෂ්ණාවෙන් දුර වෙලා ගත කරනවා කියන එක බොහොම ධාර්මිකයි ආධ්‍යාත්මිකයි ගැඹීරයි. ඉතින් ඒක සඳහා හිත සකස් කරන්න යනකොට බාහිර ලෝකයේ දෙවැන්නෙක් දෙවැන්නියක් නැතුව ගත කරන එක අද සමාජශීලී නැති කොන් වෙච්ච පසුගාමි චරිතයක් විතරක් පෙළලා තියෙනවා. සමාජශීලී ජීවිතය කියලා කියන්නේ විශාල සෙනඟක් එක ඝන සංගණිකාවක් ඇතුව දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙලා පිරිත් පිංකම් කරමින් ගෝධාව තමයි අද ලෝකේ ජනප්‍රිය දෙය බවට කාම ලෝකෙත් එච්චරයි බුද්ධඝල් ලෝකෙත් එච්චරයි. නමුත් මේ සූත්‍රයේ යතින් බලනකොට ඒක චර ඒක සෙය්‍යක ඒක භත්තක තනියෝ බත වළඳන නැත්නම් ඒක බතක් වළඳන දවසකට තනි ඇඳේ බුදියන දෙවන්නේක් නැති අද්විතීය ජීවිතය කඟ වේන අඟක් බඳු ආකල්පසහිත කෙනෙකුට ආරූඪ කරලා තියෙනවා. ඉතින් ඒක උඟක් කරාට මේ වගේ බණකට ඇහෙනවා මිසක නැත්තම් හිතකට කල්පනා වෙන දෙයක් නෙවෙයි. හිත හිතන්නේ කොයි වෙලාවෙ හරි සහායකයෙක් සහායිකාවක් නැත්තම් විශාල පිරිසකට නායකත්වය දෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. එහෙම නැත්තම් ඒ පිරිසක් එක්ක ගත කරන එකට. ඉතින් මේ මුළු සූත්‍රයේම ඒ ગાතා 30 ගාණක් තියෙනවා. ඔක්කොගෙම ગાතාව ඉවර වෙන්නේ හතරවෙනි පදේ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. සංග වේනකේ අඟක්සේ ආකල්ප ඇතුව එවැනි තනිවීමේ ආකල්ප ඇතුව ඒක චරභාවය තනිව හැසිරීම කරන්න කියලා. ඉතින් මේ ગાථා අතර එකක් තියෙනවා සත්‍යය ලැබේ තන්නේපක සහායම් කියලා. Tamanට දීපක නැත්නම් જાතියෙම ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍ර සහායක් ලැබුණොත් අර ඒකචාරී ජීවිතේ කැප කරලා කල්යාණ මිත්‍රත් එක්ක ඉන්නේ කියලා. අත එක ගාතාවයි තියෙනවා ඒ ටිකම ගාතාවයි තියෙනවා එහෙම කට්ටිය ලෝකේ නැහැ කියලා. හොයන්නම බෑ. මේ කල්යාණ මිත්‍ර හොයන්න ගන්නවයි කියලා කියන්නේ දෙවන්නේක් එක්ක ගත කරන තියෙන ආසාවේ වංචනික ගතිය. කල්යාණ මිත්‍රෙක් හොයනවා නැති නිසාම මේ පිරිසක් එක්ක ඉන්නවා කියන්නත් බෑ. කල්යාණ මිත්‍රෙක් ලැබිච්ච නිසා මට ද්විතී එකෙක් ඉන්නවා කියන්නත් බෑ. මොකද එහෙම කල්යාණ මිත්‍රෝ බාහිරේ නෑ. ඒක ඇතුලෙන් හොයාගන්න ඕනේ. ඇතුලෙන් හොයන්න නම් අඩුව කැඩුව ගොඩක් බාහිරේ තියෙනවා. ඒ බාහිරේ හොයන ඒව සම්පූර්ණ කරගෙන කරගෙන යනකොට තමන්ට ආඩ්‍ය ගතියක්, තෙදවත් ගතියක්, වීර ගතියක් ඇති වෙනවා. මේ තනිකර ජීවිතේ තමයි ජීවත් වෙනවා කියන්නේ නැත්නම් අපි කඹරනවා. වැඩිම පහඳිනවා අපිට ලැබෙන ලාභයක් ඇත්තෙම නැහැ. මොනම ලාභයක්වත් නැහැ. පිටිබන්දව දෙපැත්ත පත්තු කරා වගේ දෙකොන විලක්කුව පත්තු කරගත්ත කපුවා වගේ උහි තොවි බලි නටනට අයින් එකයි තියෙන්නේ. ඉතින් අදත් අපි ගත්ත ගාතාවේ තියෙන අට්ඨානතං ගං සංගනිකාරස්ස තස්ස යං ඊපස්ස යේ සාම ඒකම් විමුක්තිං ආදිච්ච බන්දුස වචෝ නිඛා නිසම්ම ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඉතින් මේකෙන් කියන්නේ කඟ වේන හඟ බඳුව ආකල්ප ඇතිව එකලාව හැසිරෙන. ඉතින් මුල් ගාථා තුනේ සමාවෙත මුල් ගාථා පද තුනේ ඒකට පසුබිමක් වෙන පැත්තකින් මේ චිත්‍රය පෙන්න ඇඳලා පෙන්නනවා එක එක නැති එක එක උපමා රූප වලින් තේරුම් ගන්න ගතියක් තියෙනවානේ. ඉතින් ඒක නිසා අපි අද ඉන්නේ මගේ ගණන් ඉලක්කම් වල හැටි වෙනකොට 20 වෙනි ගාථාව. අපි මීට කලින් මේ කග්ගවිසාන සූත්‍රයේම ඇතුව දේශනා 20ක් නැත්නම් 19ක් පවත්ලා තිනවා. අද මේ 20 යන්න හදාගන්න. ඉතින් ඒකෙදී සඳහන් මේ අට්ඨානං සංගනිකාරස්ස තස්ස යස් යම්පස්සයේ සාමයිකම් විමුක්තිය කියන පද දෙක ගැන මේ මේ ගාතාවට අස්තර විස්තර සපේන අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ පුරාණ නිදාන ප්‍රවෘත්තියක් ගෙන හර දක්වනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි ඒ සෑම නිදාන කතාවක්ම පෙරවිසු පශේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරලද උදාන ගාතාවක් විදිහටයි සඳහන් කරන්නේ. ඒ නිසා සම්මා සම්බුදු වෙන්න බලන කට්ටිය හෝ සෝ මේ ශ්‍රාවක බෝධිය සඳහා යන අයට මේක අවශ්‍යතාවයක් නෑ වගේ හැඟීමක් තමයි අටුවාව කියන්නේ. පසේ බුදු වෙන්න හදන අයට විතරයි කියන්නේ. නමුත් ඒක වැරදි අර්ථකථනයක්ද නැවත සලකා බැලිය යුත්තක්ද කියන එකම පුද්ගලිකව බාර දෙනවා එක එකකට. ඒ මොකද මේ ආගම කියන්නේ කැම්බැල්ලයක්. සෙනකක් හේතු කරන කරපු වැඩක් නිසා සූත්‍රවල තියෙන මේ වගේ ධර්ම මේ අපේ බුද්ධ ධර්මයට අයිති නැහැ. ඒක පසේ බුදුරජාන් වහන්සේට අයිති කියලා නිකන් කොන් කරන්න හදන වගේ ගතියක්. එහෙම නැත්නම් මල්ලෙන් ගහන්න හදන ගතියක්, කුල්ලෙන් වහන්න හදන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක අපි අනවශ්‍ය විදිහට විවේචනය කරන්න යන්න ඕනේ නැහැ. කෙසේ නමුත් මේ අටුවාචාරින් වහන්සලා පෙන්නන පසේ බුදුරජාන් වහන්සේගේ නමකගේ උදාන ගාථා සතුටු වාක්‍යයක් කියන බව පෙන්නන එකට නිදර්ශන කතාව ගත්තත් අපිට මං හිතන්නේ සෑයන ආදර්ශයක් ගන්න පුළුවන් නැත්නම් විවරණයක් විස්තර විභාගයක් විස්තර අර්ථකථනයක් ගන්න පුළුවන්. සඳහන් වෙලා තියෙන ඉස්සර හිටපු බරණැස නුවර රජ කරපු බ්‍රහ්මදත්තන රජ කෙනෙකුගේ පුතෙකුට පැවිදි වෙන්න ආසාවක් ඇති වෙලා තියෙනවා විවේක වෙන්න ආසාවක් එහෙම නැත්නම් ගිහිගිය අතරින් ආසාවක් ඇති වෙලා පියමහ රජුරන්ටයි මව්බිසවුන්ටයි කිව්වා මේගොල්ලෝ කැමති වෙලා නැහැ. ඒක ස්වභාවිකයි. ඉතින් මෙයා දිගටම අර මතයේම ඉඳලා තියෙනවා මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මහදෙන්නා පිය රජුරෝයි දෙවිනාංශෙයි කියලා පැවිදි වුණාට අපි කියන තැනක ඉන්නවනම් ප්‍රශ්න නැහැ කියලා. ඉතින් මෙයා මේ කුමාරයා ඒකට කැමති වෙලා තිනවා. මේ එතකොට අවසර දීලා තිනවා. අවසර දුන්නාට පස්සේ රජුරොන්ද රාජකීය උද්‍යානයේම කොටසක් ආරණ්‍යයකට වෙන් කරලා මේ තපස්තරතුමාට සීනාසනයක් හදලා දීලා දිවා විහරණය කරන තැන සක්මන් හදලා දීලා උදී හීල් දාන වෙනකොට මෞබිසුන් ආංශේ බේත් කැඳ ගිලම් හීල් දාන සකස් කරගෙන නාටිකාංගනාවන් 1000ක් විතර එක්ක විශාල පෙරහැරකින් මාලිගාවේ ඉඳලා මේ උයනට ගිහිල්ලා ඉතින් නටලා ගායලා වයලා මේ කඳ ටික බෙහෙත් කඳ ටික ඊළානි පිළිගන්නවා. පිළිගන්න පුළුවන් තරම් ඒ ගෝසා ප්‍රීති ගෝසා පවත්තලා ගියාට පස්සේ තාත්තා මහ රජුරු දවල්ට එනවා විශාල පිරිසක් එක්ක ඇවිල්ලා ඒ දානේ දීලා ගෝසා කරලා ගිජ්ජි හොල්ලලා බෙර ගහලා කොඩි දාලා දා හැන්දවරුවේ මේ තාපසරතුමත් එක්ක ගත කළ රැයට ආරසාවට මුරකාරෝ දෙන්නෙක් තියලා යනවා. ඉතින් මෙයා මේක කරගෙන උයනේ රාජකීය උයනේ මේ තපස්කම රැකගෙන නැත්නම් තපස් පැවිද්දෙන් පැවිදි වෙලා ගත කරනකොට ඉඳලා තියෙනවා මේ ඈත පර්වතයක පසිබුදුර ජානනාච නමක් ආදිච්ච බඳු කියලා. ආදිච්ච බන්දු කියලා කියන්නේ සූර්ය කුලෙන් පැවතෙනවයි කියන එක. අපේ සර්වඥාන්තර සමහරලාට ආදිච්ච බන්දු කියලා සඳහන් කරන තියෙනවා මහා සම්මත කුලයෙන් පැවතෙන නිසා. ආදිච්ච කියලා කියන්නේ නිතරම දැවෙන ගතිය තියෙන සූර්යාට කියන නමක් බන්දු කියලා කියන්නේ නෑ ඒක. නිසා සූර්ය කුල ඥාති කියන එකයි තියෙන්නේ මේ පතේ බුදුරජාණන්සේගේ නම තිබිලා තියෙන්නේ ආදිච්ච බන්දු. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පසේ බුදු වෙලා බල සලකා බලනකොට දැකලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුත්‍රයා පැවිදි වෙලා ඉන්නවා. පැවිදි වෙලාට ඉන්නේ රාජකීය උද්‍යානයේ. උදේටත් නාටිකාංගනාවත් එක්ක රැඟුම්, ගැටුම්, ගැයුම්, වැයුම්, ගෝසා. දවල්ටත් එහෙමයි. ඉතින් ඒක නිසා මෙයාට අවශ්‍ය බෝධිපක්ඛීය ධර්ම වල වැඩිමක් වෙන්නේ නැහැ. ඒ නිසා 이르දීම ඇවිල්ලා උයනට බහලා තිනවා. එතකොට උයන් පල්ලා දැකලා සතුටින් බාර අරගෙන රජුරණ මතක් කරලා තියෙනවා මෙහෙමයි පසේබුදුරජාන් වහන්සේ නමක් අපේ උයනට වැඩියයි කියලා ඉතින් සජ්ජුරොත් ගිහිලා අර පසේබුදුරජාන් වහන්සේට සීනාසන සපේලා දිවා විහෙරණ සක්මන් හදලා දීලා මේක වැඩ ඉන්නේ කියලා ශිවපශයේ පිහිට වෙව්වා. ඉතින් මේ පසේබුදුරජාන් වහන්සේ ටික කාලයක් ඉඳලා අවස්ථාවක් ලැබිච්ච වෙලාවක ගිහිල්ලා අර රජුරුවන්ගේම පුත්‍රයාට තපස් පැවිද්දට කතා කරලා කියනවා ඔබතුමා කවුද කියලා. ඒක කියනවා මම මෙහෙමයි මම කීගේ හිටපු කෙනෙක් රජු පැටියෙක් මට පැවිදෙන්න දෙනවා මම මෙහෙම පැවිදිලා මේකට ඉන්නවා ඊට පස්සේ අහලා දෙනවා මේකද පැවිද්ද කියලා එතකොට මේ ඇයි මහන්නේ කිව්වට පස්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ පොතේ සඳහන් වෙන විදිහට 이르දීන් හිමාල පර්වතයේ දැන් ওই කියන ඍෂිකේස් කියන පළාත වෙන්න ඇති එම විවේකීව ගත කරන පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ දර්ශන පේන සලසලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාම සිවුරු පඬු පවාගෙන ගෙත්තම් පන්නම් වැඩ කරගෙන තමන්ගේ විවේකීව ගත කරනකොට කියලා තියෙනවා මෙන්න මේකයි පැවිද්ද කියන්නේ ඔය රාජකීය උද්‍යානයක මේ නාටක නාටිකාංගනාවත් එක්ක රඟන දඟිල්ල නෙවෙයි ඒක තියෙන තාක්කල් උඹට කවදාකවත් කායි විවේක චිත්ත විවේක දෙකවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගණයා කෙරෙන් වෙන්වීම සහ කුලයා කෙරෙන් වෙන්වීමවත් ලැබෙන්නේ නැහැ. ගණයා කෙරින් වෙන්වීම සහ කුලයා කෙරින් <clears throat> වෙන්වීම නොලැබෙන තාකල් නීවරණ ධර්මයන්ගෙන් පච්චනීක ධර්මයන්ගෙන් වෙන්වීමක් හිතන්නත් එපා. වෙන් වුණත් ඒක නිකන් අර පාසි තියෙන වතුරක පාසි එමේ කරලා වතුර කලයක් ගත්තට පස්සේ ආයෙ පාසි වලින් වහිලා යනවා වගේ ගණයා <clears throat> කෙරෙහි යෙදී ගත කරන ජීවිතය කුලයා කෙරෙහි යෙදී ගත කරන ජීවිතය නීවරණ වලින් ආකීර්ණ වෙච්ච එහෙම නැත්නම් පච්චනීක ධර්ම වලින් වැහිච්ච ජීවිතයක් ඒ නිසා උඹේ පැවිද්ද ඕක නෙවෙයි. පැවිද්ද නම් මේ සාමයිකං විමුක්තිය කියන විදිහට කාය විවේක චිත්ත විවේක ලබා ගන්න දැන් උඹට අවස්ථාව තියෙනවා. මොකද අම්මයි තාත්තා පැවිද්දට අවසර දුන්නද දීලා. එන අවසර දුන්නා නම් උඹ උඹේ වැඩක් බලාගනි. ඒගොල්ලෝ නලවන පිනවන එක නෙවෙයි. ඒගොල්ලෝ බොහොම පින් කරගන්නව ඇති. බොහොම සතුටුත් ඇති. පුත්‍ර සෙනෙහසින් නාටිකාංගනාවත් එක්ක ඇවිල්ලා බෙහෙත් කැඳ හීල් දානේ උපස්ථාන කරනවා ඇති. තාත්තත් ඇවිල්ලා දාන දීලා තමන්ගේ මාතිම දාන පිළිගන්නලා අප උපස්ථාන වලට රැට නිදන් ස්ටැම්පත් කළා යනවා ඇති. නමුත් ඕකේ ඉන්න කාක්කල් කවදාකවත් සාමයික විමුක්තියක් එහෙම නැත්නම් කායචිත්ත විමුක්තිය ලැබෙන්නේ කියලා මේ තපස් පැවිද්දට රජකීය පුත්‍රයාට මතක් කරලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට කියලා දීලා තියෙන ධර්ම වල හැටියට පසේ බුදුරජාන් වහන්සේ නමකට තව කෙනෙකුට බණ කියන්න බෑ. තව කෙනෙකුට උපදෙස් දෙන්න කතාවක් කරන්නේ නෑ. ඉතින් එහෙමනම් දැන් මෙතනම මේකෙම පසේ බුදුරජාන් වහන්සේලාගේ උදාන ගාතාවක් කියලා තියෙද්දි එක පසේ බුදුරජාන් වහන්සේ නමක් තවස් ඒ තපස්සර පැවිද්දෙකුට මේ කාය විවේක චිත්ත විවේක නැත්නම් සාමේක විමුක්තිය කියන එක ගැන විස්තර කරලා දෙන්න පුළුවන් ගතියක් මේකේ පේනවා. විස්තර දුන්නට පස්සේ ඒ තපස් පැවිද්දට එහෙම නැත්නම් මේ බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුත්‍රයාට දැන් පැවිදිලා ඉන්න කෙනා තේරිලා තියෙනවා. තේරුණාට පස්සේ මෙයා කල්පනා කරලා තියෙනවා දැන් කියලා කරලා යන්න ඉඩක් තියලා නැහැ. උදේ පාන්දර අම්මා එනවා. මේ නාටිකාංගනාව රාශියක් එක්ක කිරිබිඩු වාන හදාගෙන, බෙහෙත් කැඳ හදාගෙන, නිකල් ලුණු කැඳයි, කොළ කැඳයි. <coughs> හෙල්ලෙන් ටිඩක්ටර්. ඊට පස්සේ දවල් දාන්නට තාත්තා එනවා. ඒත් පෙරහැර පාගෙන අලියතුන් සහිතව ඇවිල්ලා විශාල රාජකීය උත්සව පවත්වනවා. රෑ තිස්සේ මුරකාරෝ දෙන්නේ තියලා. ඉතින් මෙයා කල්පනා කරලා හිටියලු දැන් මේ මුරකාරෝ දෙන්න කොයි වෙලාවක හරි නිින්දට වැටෙන වෙලාව බලලා පාත්‍රය සුරය අරගත්තා පැනලා ගියා. පැනලා යන්නේ අර නැත්තම් දැන් පැවිදි වෙන්න හදන්නේ කියලා. දැන් මෙතෙක් කළා තිබුණේ පැවිද්දක් වගේ එකක්. මොකද්දෝ පැවිද්දක් කියලා ගත්තට ඒකේ කිසිම මේ කඳ උරෙන් වෙන්වීමක් නැහැ. ඒක නිකන් හේලි මහසිර කඳ උරක් වගේ. දැන් ඊට පස්සේ යනවා වනයේකට ගිහිල්ලා කල්පනා කරනවා මට අතන තිබුණේ සංගණිකාරාමී. සෙනගක් එක්ක ඇලි ගලි වාසය. ඒකට කියනවා කුලයා කෙරෙහි සහ ගණයා කෙරෙහි යති කැමැත්ත. ඔය තමයි ගිහි කියන්නේ. ගීගේ පුරාවට තියෙන්නේ තමන්ගේ කුල ගෝත්‍රය පිළිබඳව ඒ වගේම අසල්වැසියන් පිළිබඳව ඒ නැතුව ගත කරන ජීවිතයට ගිහි ගෙදරක් කියලා කියන්නේ. ඉතින් මේ කුමාරයා අම්මගේ තාත්තගේ අවසර ගත්තට අම්මලා තාත්තලා අවසර දුන්නේ යම් යම් කොන්දේසියකට. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ආදිච්ච බන්දු ස්වාමීන් වහන්සේ මතක් කරනකොට පැවිද්දට අවසර දුන්නා නම් පැවිද්ද කියන්නේ ඕක නෙවෙයි කුලයා කෙරෙන් ගලයා කෙරේ වෙන්වීම. ඒ නිසා ඔබ දැන් ඔබේ වැඩ බලාගෙන ඉන්නවට පස්සේ දැන් ලෝක සම්මත ක්‍රමයේ හැටියට මේ තපස්තරතුමා කරන්නේ හිතුවක්කාර වැඩක්. ওই ගී යන්න ඔන්න හිතුවක්කාරකම දන්නේ නැති අත්ව තමයි තාම ගීගේ ඉඳගෙන ඔය පහින්දින පැහින්දිල්ල කඹරන කැඹිරිල්ල කර කර කියන අනේ මගේ හිත නීවරණේනවනේ අනේ මට හිත විවේකයක් නැහැ කියලා. ඇත්තටම කියන්නේ ගිහිගේ කියලා කියන්නේ චිත්ත විවේකේ එපා. කාය විවේකේ එපා. මට ගණයා කරේ බැඳී ඉඳ දෙන්න. මට කුලයා කරේ බැඳී ඉඳ දෙන්න. ඉඩාරින්ට මට දකින්න මගේ හීනේ. එන්න එපා මගේ ඇත යත දාන්න කියන ගෝසාව තමයි ජීවිතාව තියෙන්නේ. ඉතින් කාටවත් ඒකට ඇඟිලි ගහන්න ඕන කමක් නැහැ. කාටවත් ඕන නම් අනාගෙන කෑ හැකි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇදගෙන නාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒ සාමයක විමුක්තිය ඉක්මවල ගිහිලා තියෙන પરමාර්ථ විමුක්තියක් ලබනද සාමයක විමුක්තිය වෙනුවෙන් ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. තමයි තියෙන මොළ ධාතුව පාවිච්චි කරන්න ඕනේ. ඒ අහල පහල ඉන්න කට්ටියගේ මොළ ධාතුව පාවිච්චි කරුවොත් එම කෑව තමයි. ඒ ණය උගුලට ගිහිලා මන්දර කර බෙල්ල දැම්ම එක තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී අවශ්‍ය කරන මේ પરමාර්ථ විමුක්තිය සඳහා සාමයක විමුක්තිය සොයන්නේ දැන් මේ ආදිච්ච බඳු ස්වාමීන් වහන්සේ මේ තපස්තරයට තපස් පැවිද්දට කියලා දෙනවා. ඉතින් මේක මෙහෙම වෙන නිසා සුදු අඳින කට්ටිය ජීන්දිව දික් කරනවා. අනේ මට කවදා පැවිදි වෙන්න ලැබෙයිද? අනේ මට කැලියට යන්න වෙයිද කියලා. දැන් පොඩ්ඩක් බලන්න කැලියට ගිහලා පැවිදිලා ඉන්නාම දුර කොච්චරක් බිස්නස් කරනවද කියලා. කොච්චරක් කොඩි දානවද කියලා. කොච්චරක් මේ ඔලොමල වැඩ කරනවද කියලා. ඒතකොට මොකද්ද මේ පැවිද්දා මේ විමුක්තිය බලාපොරොත්තු වෙන ආධුනිකයට හෝ ප්‍රෞද්ධාපේක්ෂකයට හෝ එහෙම නැත්නම් ගිහියර දෙන ආදර්ශය මොකද්ද කියලා. ඒක නිසා තමයි කියන්නේ මේක මේක පතිබුදුරජාන් වහන්සේට කියන කතාවක්. ඕගොල්ලන් නේ ඕගොල්ලෝ වහන්න යන්න එපා. ඔය වැඩි හිටියන්ගේ කතාව ඕගොල්ලෝ ළමා කතාවක් කාලා සුරංගනා කතාවක් කාලා ජාතක කතාවක් කාලා බුදිය ගන්න. මෙව අහන්න එපා. මේක තමයි අද තියෙන ස්වභාවය. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර නිසා මෙවුවා කාටවත් වසංගන්න බෑ. කාටවත් මේක කුල්ලෙන් වහලා මුල්ලට තල්ලු කරන්න බෑ. මේක උඩ පත්තු කරලා උඩ තිබ්බ පහනක් වගේ දිලිසෙනවා. ඒක නිසා මම මේ ඉතිස්ලා කීප වතාවක් මතක් කළා වගේ මට සතිය පිළිඳ උගන්නපු ධම්මිකාමතු ඉස්සල්ලාම කියවන්න කිව්වේ මේ සූත්‍රය. උඹලගේ බුද්ධ ශාසනේ උඹලගේ මේ ධර්මද්වීපේ බණකට කවදාකවත් මෙහෙම දෙයක් අරමුණු කරනවද කියලා බලන්න කිව්වා. කවදාකවත් මෙහෙම දෙයක් කියවෙනවද කියලා බලපන්. ඒ කියලා ওই ගාදරේ කටපාඩම් කරනවා කියනවා. ඒතර මමත් හිටියේ බඳින්න ඔන්න මෙන්න රස්සාවක් කරන්න ඔන්න මෙන්න පශ්චාත්තුපාදී කරන්න ඔන්න මෙන්න. එතන ගියා නම් ඒ ඒවා පෑගුවා නම් ආයේ මෙගොඩට එමක් නැහැ. ඉතින් මගේ මෝඩකවට මම පශ්චාත්තුපාදී ඉවර කරා. හැබැයි අනිත් දෙක කරගන්න නැතුව බේරෙන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මම නිතරම මේක පාවිච්චි කරා. මේ රසාව කරනකොටත් ඇසෙනකොටත් මේ ඒකෝචරේ එකක විසාන කප්පෝ මට අද තාව වෙනකන් හැම කෙනාම උසුළු විසුළු කරනවා. උඹේ අඟ කවදා හරි දෙක වෙයි. උඹට අන් දෙක වෙනවා කියලා විසුළු විසුළු කරනවා මේ කරන්න බැරි වැඩ කියලා. කවදාකවත් මේක කරන්න බෑ. තනියම ගත කරනවා කියන එක ජීවිතේ පිස්සුවක්. ඒක අපේ ආගමෙත් නෑ ධර්මෙත් නෑ. ඒව නැත්තම් මේ අපේ අමල දාත්‍රාගේ බුද්ධ ආගමෙත් නෑ කියලා. මොකද ධර්මේ නම් තියෙනවා. ධර්මෙ මේක ලියවිලා තියෙනවා. ඉතින් මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් නම් පස්සේ බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුට බණ කියන්නේ නැහැ කියන මූල ධර්මයත් එක්ක ගැලපෙන්නේ නැති ගතියකුත් තිබුණා. ඒ වගේ විතරක් නෙවෙයි ඒක අහපු තපස් පැවිද්දට ඒක තේරිලක් තියෙනවා. තේරිලා එයා වනගත වෙලා මේ ඝන සංගනිකාවෙන් වෙන්ව වාසය කිරීම. ඝනයා කෙරෙන් සහ කුලයා කෙරෙන් වෙන්ව වාසය කිරීම අට්ඨානතං ඝන ඝන සංගනිකා රස්ස තස්සයි. ඝන සංගණිකාවේ ඉන්න තැනක් එයාට නොතැනක් නොසුදුසු තැනක් නොගැලපෙන තැනක් ඒතන් යම්පස්ස යේ සාමිකම් බිමුතින් කාට හරි කාය විවේක චිත්ත විවේක අපේක්ෂාවක් තියෙනවනම් එයාට අස්ථානයක් වෙනවා නොගැලපෙන තැනක් වෙනවා තරම් නොවන තැනක් වෙනවා ඝන සංගණිකාත් එක්ක වාසය. නිසා ඝන සංගණිකා වාසය පෙර කළ අකුසල කර්මයකට වෙච්ච විපාක ධර්මයක්. අපි හිතන්නේ මොනේ පෙරපිනට තමයි අපි ජනප්‍රිය වෙන්නේ. පෙරපිනට තමයි අපි ලාභ සත්කාර සම්මාන තිලෝක ලැබෙන්නේ. පෙරපිනට තමයි අපි දසි දසුන් ලබන්නේ. පෙරපිනට තමයි අපිට අන්තිවාසිකයල් ලැබෙන්නේ. ගෝල බාල පිරිස් ලැබෙන්නේ කියලා ඕකනේ කටපාඩම් කරන්නේ. නමුත් මේ හැම කෙනෙක්ම වදකෙක් වගේ නම් හැම කෙනෙක්ම යමපල්ලෙක් වගේ නම් හැම ලෝකයක්ම යම ලෝකයක් වගේ නම් ඉල්ලගෙන කන පරිප්පුවන්නේ තියෙන්නේ මේකේ. ඇදගෙන නාන නෑමක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අපේ හිතේ එක පැත්තක් වම් මොලේ ඔය කියන කතාවලට හරි කැමතියි. පුළුවන් තරම් ජනප්‍රිය වෙන්න බලවන්, පුළුවන් තරම් ලාභ සත්කාර ගන්න බලවන්. කවුද ඒකට එපා වෙලා තියෙන විදේශ බාන්න නැත්නම් ඕකනේ කියන්නේ. ආර්ථික විශේෂත්වයක් ඕකනේ කියන්නේ. සමාජ ධර්මයක් ඕකනේ කියන්නේ. ඉතිහාස භූගෝලෙත් ඕකනේ කියන්නේ. ඒ නිසා වම් මොලේ දිග්ගටම උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ඝණයා කෙරේ බැඳිලා, කුලයා කෙරේ බැඳිලා ඇලි ගලි වාසයට ක්‍රමසහ විදි හොයමින් ගත කරනවා. මේක ක්‍රියාත්මක වෙන තාක් මේ වම් මොලේ ක්‍රියාත්මක වෙන තාක්කල් දකුණු මොලේට ඔළුව උස්සන්න තියන්න. චප්පම කරන්න. දකුණු මොලේ තියෙන්නේ මොනවත් හම්බ කරන්න යන්නේ නැතුව දැන් මේ මොහොතේ වාසිය කරන්න ගියොත් සියල්ල හම්බ කරාට පස්සේ හම්බෙන සැප උතන තියෙනවා. අය හම්බ කරලා ගන්න දෙයක් නැහැ. වර්තමාන මොහොතේ සියල්ලම තියෙනවා. නමුත් මේ අදහසට එන්න දෙන්නෙම නැහැ. අපි ගණයා කරේ හිතන කුලයා කරේ හිතන ලාභ සත්කාර ගැන හිතන තණ්හාව ගැන හිතන මානිය ගැන හිතන ditthිය ගැන හිතන සෑම වෙලාවකම වර්තමාන මොහොතේ ඒ තියෙන විමුක්තිය සම්පූර්ණ ڇප්ප කරනවා. සම්පූර්ණ යටපත් කරනවා. සම්පූර්ණ නීච භාවයටපත් කරනවා. ලීන භාවයටපත් කරනවා. ඉන්නේ ඒ නිසා උගදෙනෙක් හිතනවා ඒ නියම ධර්මයේ තියෙන්නේ මගේ ළඟ නෙවෙයි කාගෙන් හරි මට සුභාසින්සනයක් වශයෙන් වගේ ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මට දසපාරමිතා තව පිරෙන්න තියෙනවා. එහෙම නැත්නම් මට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබිලා නැහැ. මට මේ ධර්ම විනය දෙක තව මදි මට මේ මේ මේ දේවල් මදි කියලා අර දකුණු වම් මොලේ දෙන ලනු දිගටම කාලා දකුණු මොලේ ලද්දා පටන් අපට පෙන්නන මේ වර්තමාන මොහොතේ ඔය තුනම තියෙනවා කාය විවේකයක් තියෙනවා චිත්ත විවේකයක් තියෙනවා උපදි විවේකයක් තියෙනවා නමුත් අපි ඒකට අප්‍රිය කරනවා ගණ්‍යා කෙරේ කැමැත්ත නිසා කුලයා කෙරේ කැමැත්ත නිසා මේ දකුණු මොලේ තියෙන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රය නිසා ඉතින් අපිට වෙන මොකක්වත් බුදුහාමුදුරුවෝ කියන්නේ දකුණු වම් මොලයට වගේම දකුණු මොලයට පොඩ්ඩක් කතා කරන්න දීපන්. එතකොට උඹ තුලම බුදුන් ඉන්නවා. උඹ තුලම ධර්මයේ තියෙනවා. උඹ තුලම සංඝයා තියෙනවා, සීලය තියෙනවා. ඔබ උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන තාක්, හිතාමතා වැඩ කරන තාක්, හිතාමතා කතා කරන තාක් කවදාකවත් අර දකුණු මොලේ ඔලුව උස්සන්නේ නැහැ. දකුණු මොලේ ඔලුව උස්සන්න නම් මේ කඟ වේන අඟක් බඳු තනිව හැසිරෙන්න අවශ්‍ය නම් මේ වම්මොලේ කරන මේ ව්‍යාපාර ටික මේ සංස්කරණය මේ ආලවට්ටම මේ සැලසුම් කිරීම මේ ප්‍රාර්ථනා මේ අදිෂ්ඨාන මේ උපේ උපාදාන ඉන්නකොට පොඩ්ඩක් දැනගෙන බලන්න කොයි චිත්තක්ෂණයද මෙයා ඇති කියලා ඉසුබුලන්නේ ඉසුබුලන්නේ නැතුව ඇති කියන්නේ නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකම් උදේට කසපාර 100යි දවල්ට කසපාර 100යි හැන්දෑවට කසපාර 100යි ගුටි කන හිරකාරයෙක් වගේ අර දකුණු මොලේ ක්‍රියාකාරකම් වලට අපි සැලසුම් හදා හදා දවල් හිනමවමව කල්පනා කර කර ප්‍රාද අවුරුදු 120ක් වෙනවනම් කෙසේ විශ්වම නාස්ති කරනවා. ඒ චිත්තක්ෂණයක්වත් දෙන්නේ නැහැ. අර දකුණු මොලේ කියන මේ වර්තමාන මොහොතේ සියල්ලම තැහැරලා ව්‍යාපාර සියල්ලම තැහැරලා පොඩ්ඩක් මම දැන් මෙතන ඉන්න ගමන් මම දැන් මෙතන ඉන්න බව අගය කරපන් සමාදන් වෙයා එතකොට මේ වම් මොලේ මෙතෙට අර මෙතෙක් කල් කරගෙන ගිය මේ සම්පූර්ණ ක්‍රියාවලිය තන්නේ කර ඡන්ද ව්‍යාපාරයක් බව තේරෙනවානේ. දේශපාලන රැස්වීමක් විතරනේ. දිනුවට පස්සේ ආට මතක නැහැනේ පොරොන්දු දුන්න බව. ඉතින් අපි වයින්නවා දේශපාලනඥයන්ට. එක්කෙකුටවත් බඳින්න බලින්න දෙයක් නැහැ. උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. උන් තමයි මේක කරලා පෙන්වන්නේ අපිට නිදර්ශනයක් වශයෙන්. ඇතුලේ තමයි කක්කාව තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඇතුලේ. ඉතින් ඒක නිසා මේ සාමීක විමුක්තිය දකින්න ඝනසංගනිකාරාමතාවය පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරන්න පැත්තකට කරන తాවකාලිකව හරි අරගෙන ඉවලා පරමාර්ථ විමුක්තියට දොර ඇර දෙන සාමයික විමුක්තියට ආරාධනා කරන සුළු අරඤ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාගාරයේ සිට වාඩි වෙලා මේ හුස්ම ටික පොඩ්ඩක් බලන්න. ඒකට අපි මේ සැදී පැහැදී ඉන්නකොට බලන කොච්චර අමාරුද කියලා. කරන්න පුළුවන් දේ අපිට කිසිම අගයකුත් නැහැ. නිකන් ඇල්ලතුරු වගේ වෙයි. ඒකේ ඉඳගෙන කල්පනා කරනවා මේ විවේකයේ මම දැන් මෙතන කියන මේ කයේ ඉඳගෙන කල්පනා කරනවා මේක උදයබ්බේ ඥානයේද මේක භංගව ඥානයේද මේක සංකාරෝපේක්ඛා ඥානයේද මේකේ පළවෙනි ධ්‍යානයේද දෙවෙනි ධ්‍යානයේද තුන්වෙනි ධ්‍යානයේ නම් වණන් අනම්මනම් පටබඳින්න හදනවා අරකේ තියෙන සරල අර නැවුම් ගතිය ඍජු ගතිය පැත්තක තියේදී මේකට නංවනන් දීලා මේක Tamanට ආඩම්බරයක් කරගන්න හදනවා. Tamanට නම්බුකාරකමක් කරගන්න හදනවා. මල් මාලාවක් කරගන්න හදනවා. ඔය කටුවටුණක් කරගන්න හදනවා. ඒ මොකක්වත් නැතුව මේ කිසියම් නමකින් පට බැඳීමකින් තොරව මේ හම්බ වෙන විවේකේ මේ වර්තමාන මොහොත ඔය ගීගයතරින්ටත් ඉස්සල්ලා එහෙම නැත්නම් ඝනසංගනිකාවෙන් අයින් වෙන්නේ නැතුව ඝන සංගණිකාව හරි කමන්නේ ශූන්‍යාකාරයට ගිහිල්ලා පුරුදු කරලා චිත්තක්ෂණයට හරි එක අත්දකලා ඒ අත්දකින්න වෙලාවේ ওই කියන මානසික ආතතිය නෑ ওই කියන අසහනෙ නෑ කියලා කිව්වටත් පස්සේ ඒ මනුස්සයට ඒ සඳහා අපකප වෙච්ච ජීවන රටාවක් හදාගන්න බැරි නම් ඒ සඳහා අනුග්‍රහ වෙන අනුයාත වෙන අනුව යන කතා ස්වරූපයක් හදාගන්න බැරි නම් ඒකට සප්පාය වෙන ක්‍රියාකලාපයක් හදාන්න බැරි නම් ඌට මගෝ කියන වචන බුදුහාම පාවිච්චි කරන මුර්ගයයි කියේ. අරක දැකලත්, පෙනිලත් ආයෙත් ගිහිල්ලා අරකක් ආයෙම නරනවා. ඉතින් එතකොට තියෙන්නේ අර මොනවාක්වත් දන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයක සතිය දන්නේ නැති අතිපට්ඨාන දන්නේ නැති මිනිස්සෙක් නෙවෙයි. මං කියන්නේ මනස හොඳ තැනක ඉන්නවා කියලා. මනසෙන් සදා අන්ධකාරයක වෙනම දෙයක්. නමුත් මේ මනසට පෙනිලා තියෙනවා තාම අපි ගීගයතල්ලත් නැහැ බ්‍රහ්මදත්ත රජුගේ පුතක් නෙවෙයි. නමුත් ඒ වුණාට අපිට එක තැනකට වාඩිලා ඉන්නකොට යම් චිත්තක්ෂණයක ඔය කියන විදිහ විවේකයට අපේ තියෙන පින විවේකයේ සඳහා අපට තියෙන ප්‍රස්තාව මට මේක කළ හැක්කක් බවට තියෙන විශ්වාසය මොකද්ද පෙරපිනකින් අපිට ලැබිලා තියෙනවා. නමුත් ඒක අපිට නුහුරු ගතියක් තියෙනවා. අපිට ඒක මේ බූඩල්ලා කොට්ට උඩ තිබ්බ වගේ ගතියක් තියෙනවා. මාළුව කොට දැම්ම වගේ ගතියක් තියෙනවා. පණුව දෙකට කැපුවගේ ගතියක් තියෙනවා. ඒස අපි ආයෙසරයක් ගිලලා පරිපූර්ණ කතාවටම යෙදෙනවා. අසප්පුරුෂන් සමග ඉතිලා අසත් ධර්මයක් ගැන කතා කරකට. ඒ වගේම ප්‍රතිරූපනෝ තැනකට ගිහිල්ලා එතන මේසුන අරක වැඩ කරනවා කියලා කචුකුචු කගා ඉන්නවා. මේ දන්න මිනිහා ඊට පස්සේ කියනවා අපිට අර වගේ විවේක වෙන්න වෙලාවක් නැහැ විවේකෙට තැනක් නැහැ අනේ කල්යාණ සත්පුරුෂෝ නැහැ අනේ අපට බණ ඇහෙන්නේ නැහැ කියලා කියනවා හැකි හැම වෙලාවෙම බලන්නේ අසත්පුරුෂයන් සමග ඉඳලා අසත් ධර්මයේ කරගෙන යනකොට ඉතින් මේ මනුස්සයා නිකම්ම වදකාකාරයට යොමු වෙනවා දිගින් දිගටම දිගින් දිගට යාට ජනසංගනිකාව ලැබෙනවා ටැග්ගක් විදිහට වගේ උඹ එන්ටෙන්ට ජනප්‍රිය වෙයි උඹට එන්ටෙන්ට ලාභ සත්කාර ලැබෙයි සම්මාන සිලෝක ලැබේ. පුළුවන් තරම් ගණ්‍යා කෙරෙහිදී කුලයා කෙරෙහිදී ලාභ සත්කාර පිටිපස්සේ ඵලයන්. ඒකට අපේ අම්මලා තාත්තලා අප්පුඩි ගගා අපිට ස්තුති කරන්නේ. අපේ දෙමව්පියෝ විතරන්නේ වැඩි හිටි වෙන ගමේ පන්සලේ හාමුදුරුවෝත් කැමති. ওই පඤ්ඤාසේකර හාමුදුරුවෝ සියන්නිකායේ මම හිතන්නේ දැනට ලේකාධිකාරී හාමුදුරුවෝ අපි පැවිදෙන් ඉස්සර යනවා විශ්වාස ගාවට බණහන්නේ. ඉතින් අපිට ආශිවිසෝපන සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරලා දුන්නා සුළු පිටසකට ගිහිල්ලා. ඉතින් පැවිදිලා අවුරුදු 10 කට පස්සේ මම දවසක් ගියා. අඳුර ගන්න බැරි වුණා. ඊට පස්සේ කතා කරන ඉඳලා කිව්වා කොහොම ආමුත් මේ ඉස්තවියන් වහන්සේට පැවිද්ද පිටලා තියෙනවා වගේ පේන්න තියෙනවා අයියෝ. හරිම ෂෝක් ආමුතුරුට. මම කව දැන් ස්වාමීන් වහන්සේට හරි කියලා දැන් ස්වාමීන් වහන්සේ ලේකාධිකාරිය ආහඳුරනේ. ඒක නෙවෙන්නම් බලන්නකො ඉෂ්ට විරෝ මට වෙච්ච දේ. මම කව ඉල්ලගෙන නේ කන්නේ නිකන් දෙනවා. මේ මං කින්දේ අහන්නකො කිව්වා. හරීම ෂෝක් හාමුදුරුවෝ හොඳට විනය දන්නවා හොඳට කියන්නේ කෑයි තමයි ධර්මයේ දන්නවා කියලා දෙන්නත් ආසයි ලස්සනට කියලා දෙනවා හොඳ ලස්සන පෙනුවා ඉතින් මම නිකාය ගොඩාක් පරණ නිසා මට මේ ලේ කමිටිය බාර දෙන්න ඕනයි කියලා සභාවේදී තීන්දුව කළා. ලේ කමිටිය කියලා කියන්නේ පරණ වාර්තා ටික දීලා ලේකකාධිකාරී දුරේ. ඒක ඉතින් ඒ කාර්ය සභාවේ බරපතල නිලයක්. සභාවතික ආර්ථික ලේකම්නේ. මේ ආමතුරු දැනගත්තලු වැඩේ ඉවරයි. දැන් ඉතින් ඊට පස්සේ මට මේ කියන ජීවිතේ කරන්න හම්බෙන්නේ නැහැ. බණක් භාවනාවක් කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මට මේක බාර ගන්න බෑ. මෙවුවා බරපතල වැඩ. මම මගේ ගුරු ආමතුරුගෙන් අහලා කියන්නම් කියලා මේක පසල දැම්මා. ඊට පස්සේ ටික දවසක් ඉඳලා හොඳ පෙනුමකුත් හදාන ගුරු හාමුදුරුවෝ කාට ගිහිල්ලි වෙලා හොඳට උපස්ථාන කරලා වයසක හාමුදුර කෙනෙක් කිව්වා. තාම වැඩ ඉන්නවා කිව්වා. බීල කිව්වලු අවසර ස්වාමීන් වහන්සේ මාව බේර ගන්න වෙනවා. දැන් ඔබ වහන්සේ අඩියට තියලා මේ වැඩේ කෙරුවේ කියලා වටෙන් වටෙන් වටෙන් වටෙන් වහලා වහලා වහලා කරලේ වහන්න හදනකොට කිව්වලු මේ ළම මේ මොකද්දයි කියන්න හදන්නේ. මම මේ මැරෙන්න වයසේ ඉන්නේ මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ කාර්ය ස්වභාවයෙන් ඒකමතිකව තීන්දුව කළා තියෙනවා මාව. ලේකම්තන්ටපත් කරන්න මම කිව්වා අකමැති කියලා කරන හොඳ නෑනේ පෞරුසත්වයට හොඳ නෑනේ. මම ගුරු ආමරෙන් අහලා කියන්න කියලා දැන් ඔබ වහන්සේ කියන්නේ කැමති නෑ කියන්නේ. අත් දෙක උඩ තියලාගලු අනේ නම අපේ પરම්පරාවේ කවදාකවත් උතෙන් කවුරුත් ඇවිල්ලා නම් මම මැරෙන්නේ ඉතලා කොහොම හරි ලේකාධිකාරී වෙන්නේ කිව්වා. බුදුම සතුටක් ඇති වුණාලු ඒක කියනකොට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම තන්නේ කරගිනි වලකට වැටුනේ කියලා. ඒ හැඟුම් දිහා බලනකොට මට බෑ කියන්නත් බැරිලු. දැන් මේ පැත්තෙන් කට්ටිය දෙන්නත් හදනවා. මට තිබුණේ එකම වචනේ තමයි පොඩ්ඩක් සලකා බලන්නම් කියන්න හෝ එහෙම නැත්නම් ඕක කරන්න ගිහලා පිරියයි කියන වැඩිහිටි වචනයක් මගේ ළඟට එයි කියන එක පලාතක නතුළු ඒ ශාන්සික වචනේ මම හිතානින්ද මැරෙනවා අපේ පන්සලේ අපේ පරපුරේ කවදාකවත් කෙනෙකුට ඕම නිලයක් ලැබිලා නැහැ වහාම ගිහිල්ලා උත්වේල හැත්ති කරන්න කිව්වලු මැරෙන්න ඉස්සලා මට බලන්න ඉතින් කියනවා ඔන්න බලන්න මම දැන් මේකේ මහා ලේකාධිකාරී ඉතින් අපි කොච්චර වෙන් වෙන්න හැදුවත් අපි අසුරු කරපු අය අපේ ගුණවතුන් බලවතුන් නැත්නම් අපේ අර්ථයෙන් ධර්මයෙන් අපිට උපදේශ දෙන කට්ටිය අපිව බිල්ල දීලා ඒකෙන් ලාභ සත්කාර ලබන්න ඉන්න මේ මේ ඉදිරියට පත්වෙන කාව බිල්ලර දීලා ඉතින් ඌත් ඇත්තට වල් කියන්න එපා ඌ එතෙන් ගියේ ඌගේ සුදුසුකම් නිසා නේ සුදුසුකම් නිසා නේ ඌගේ කර්ම නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ දීලා තිබුණා උපස්ථා උපාධ්‍යාය තනතුරක් දැන් රාමණේක උපාධ්‍යාය තනතුර ගන්න සෑහෙන පගා ගෙවන්න ඕනේ. මේ ගාන්ධි කවදා සභාවට යන්නෙත් නැහැ. ගොඩාක් කටයුතු කරපු නිසා උපාධ්‍යාය තනතුරු දීලා උන්වහන්සේ ලියුමක් කරලා තියෙනවා අවසරයි ගරු කටේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ආරණ්‍යට වෙලා මෙච්චර සේවාවල් කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි ඒකමතිකව තීන්දුවක් කරා ඔබ වහන්සේට සම්මාන උපාධ්‍යාය තනතුරක් දෙන්න ඔබ වහන්සේගේ කැමැත්ත අපි හිතන මේකට ලැබෙයි කියලා සභා ගෞරවයේ සලකලා මේක පිළිගන්නේ ලොකු සංහසේ ලියුම ලැබුණා පස්සේ දවස් 3ක් මොනවත් කල මේ ගැන ඔලුවට ගන්න නැතුව නිදාගත්තා. මොකද්ද කියන්නේ කියලා බලන්න. ඒකට දැන් තුන්වෙනි දවසේ කොලයක් කරන් ලිව්වලු මේ තරම් බරපතල වැරද්දක් මේ තරම් බරපතල දඬුවමක් දෙන්න මං කරපු වැරද්ද මොකද්ද? මම පුළුවන් තරම් නිහඬව මගේ කටයුතු කරගෙන යනකොට මගේ අතින් කොතන හරි වැරදිලා තියෙන්න ඕනේ මේ තරම් ආව බරපතල දඬුවමකට දෙන්න. ඒක නිසා මේක මං තාම කනගාටු වෙනවා. මම තිබිච්ච වැරදි ටිකට මගේ කිසිම කැමැත්තක් නැහැ මේකට. හැබැයි සභා ගෞරවය කියන එක මම කොහොමදත් ගරු කරනවා. ඒ නිසා මම මේ නිලේ බාර ගන්න. හැබැයි එක කොන්දේශයක් මත කිසිම උත්සවයකට මම එන්නේ නැහැ. කිසිම සභාවකට එන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක අපහසුයක් නම් මා වස්කරාට කිසිම තරහක් නැහැ. අපහසුයක් නැත්නම් ඕක තිබිච්චයි. ඕන තරම් දෙන්න පුළුවන් ওই සම්මාන උපාධ්‍යාය තනතුර ඔය නිකන් පෞගේ ආණ්ඩු දීපු ඇමති තනතුරු වගේ. අමුත් අන්තරක් හදනවා දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඕන තරම් හදයි. ඊට පස්සේ මම ඉනකොට ලොකු දානි ළඟට ආවා සම්මානනීය උපාධ්‍යාය අසවල් ස්වාමීන් වහන්සේ සඳහා ලියුමක් කියලා. ඉතින් ලියුම් කරලා බලනකොට මම අර ලියුම ගන්නකොට හා ওই ලියුම කරලා නැත්තේ බයි කයි ගන්නත් එපයි. මම කව මේකේ උභාසිකේ නමට තියෙන එක. උකට වෙනම පෙට්ටියක් තියෙනවා ඒකට දාලා වහනවා කිව්වා. ලියුම් ටික ඔක්කොම කවදාකවත් කඩන්නේ නැහැ කිව්වා. අර ඇඩ්‍රස් එකට ලියුම් කවදාකවත් කඩන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඒකට හමස් පෙට්ටිය කියලා කියන්නේ ඒකට දාලා වහලා නිකන්. එහෙම කරලා බේරුනේ. එහෙම කරලා බේරුනේ. මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ඝන සංගණිකාවට ඇදලා ගන්න, කුලයා කෙරේ බඳ ගන්න, ඝනයා කෙරේ බඳ ගන්න. ඉතින් අපිට බේන්නේ යතු සුරු දූතයෝ. දිව්‍යාංගනාවේ දිව්‍යාංග දිව්‍ය දිව්‍ය ලෝකෙන් ආපු සුර දූතයෝ වගේ ඉතින් අපිට පාවා දෙලලා අපිට කුඩසේසත් මුරසේසත් බැඳලා වටාතු වටතිර ඇදලා පියම් බැඳලා බෙර ගහලා ඉතින් එනලා ආසනෙ ඉද්දවලා හරියටම යම පල්ලෙක් ඇවිල්ලා ගෙනලා යෝධිය හැලියට දානවා වගේම තමයි සුරුදුතු කරන වැඩි. එක් එක් තෑවකට උදව් කරන්නේ. කිසිම කෙනෙක් නෑ තමන්ගේ තමන්ගේම ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රයෝග ඥාන නැත්තම් අපි මේ ඉතුරු ඔලොමලකම් වලට තමයි ඥාන කියලා හිතන්නේ. ඒ සමයේ ගණයා කෙරෙන් වෙන්වීමට කුලයා කෙරෙන් වෙන්වීමට ද්වේෂය පාවිච්චි කරන්න එපා. ද්වේෂය පාවිච්චි කරුවොත් අපි මේ සමාජශීලී නොවන සමාජයට බය පසුබාන පිරිසක් කරනවා කියලා කියනවා වික්ත ප්‍රතිබල නැති සබකෝල සහිත කෝල කෙනෙක් කියන්නේ අපිට කිසිම සබකෝලයක් නැහැ කිසිම කෝලකමක් නැහැ කිසිම වික්තකමේ අඩුවක් නැහැ කිසිම ප්‍රතිබලකමේ අඩුවක් නැහැ හැබැයි ඝණයා කියලා කියන්නේ සමූහයක් කියන්නේ කුලයක් කියලා කියන්නේ දඬුවම. ඒසා ප්‍රාර්ථනා කරන්න ඕනේ හැකිතාක් මට මගේ විවේකේ ඒ වගේම කාගේ හරි විවේකයට බාධා කෙරුවොත් හිතන්න කවදාකවත් Tamanට විවේක ලැබෙන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් කාගවත් විවේකයට බාධා කරන්න බෑ. ඒක බරපතල අකුසල කර්මයක්. නිසා බුදියන් ඉන්න කුටියට බුදියන්න දෙන්න. අවශ්‍යකන කනවයි කියන්න එපා. කෑවට පස්සේ කුටියට දොස් කියන්න එපා. ඒ නිසා දවස ගතකරනද කෙනෙක් බනවන්න එපා. මොන හරි දෙයකට කෙනෙක් බනකොට හිතන්න මේ මනුස්සයාට මේ කියලා අවසන් නැතුව මට මේ කරගන්න බැරිද? මට ඉවසීමේ ශක්තියක් නැද්ද? බැරිම නම් ඇඳීමක් වගේ තමයි කාටට කියන එක අනේ මට මේ වැඩි කෙරෙන්න ඕන මේක වෙලා වැඩි මේක කරලා දෙන්න කියලා ඒක ඇඳිල්ල. ඒ වගේම Taman ළඟට ඇවිල්ලා කවුරු හරි ඇඬුවොත් අඬවන්නත් බැරිම තැන තමයි කවුරු හරි ඉල්ලීමක් කියලානේ ඒකට සලකන්නේ. උපරිමයෙන් සලකන්න ඒකල කියන්න මට එකක් දෙන්න මට මගේ විවේකය දෙන්න මට වෙන්න මොන්නම රාජකීය සැලකිල්ලක්වත් එපා මට සිව්පසයත් එපා අපේ ලොකු සාංශි අපවත් වෙන්නේ ඉස්සලා සුමානයකට විතර ඉස්සලා ඉල්ලලා තියෙනවා කිසිම දායකයෙක් වෙන්නන්න එපා පිරිත් ඇහෙන්න සලසන්න එපා මට බණ ඇහෙන්න සලසන්න එපා මට මට විවේක වෙන්න දෙන්න. එහෙම ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ ගත්ත සුමානයයි ඉවරයි. ඊට ඉස්සෙල්ලා ඔක්කොම ලැබෙර ගහලා කොඩි දාලා නට්ටවලා කුස්පිසාල ගිලා රේන් කටු ගාලා මෙහෙන් කටු ඔක්කොම කරා. ඔක්කොටම ඉඩ දුන්නා. නෝ මට මුකුත් කරන්න එපා. ඒක පුදුර ඥානසේ දේශනා කරලා තියෙන ඉබ්බා කට්ට ඇතුලට අඬු ටික ගත්තා වගේ හිවලා ඉස්සරහා මේ ගණ්ඩ ඇතුළට බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා මාත් එක්ක මම. මම දැන් මෙතන. මේකේ තියෙනවා කාය විවේකේ. මේකේ තියෙනවා චිත්ත විවේකේ. ඒකට සාමික විවේකයක් තියෙනවා. මේකේ ඊටහා තියෙනවා. මේකේ හා තියෙනවා උපදි විවේකයක් තියෙනවා. ඒක නිසා ඒ දේ බීතිකාවක් නම් අඳුරට බය නම් වයසට යනකොට බය නම් මරණයට බය නම් බුදුන්සි මේ බයර තමයි කෙලස් කියන්නේ. කෙලස් වලට කියන තව නමක් තමයි බය. ඒස අඳුරට අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා. වයසට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මරණයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ලෙඩේට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් පුරුදු කරන්න. ආන්නේ තියෙන මේ ඒකචර ජීවිතය. තමන්ට තමන්. ඒ ඒ ඒ ජීවිතයට හිත දාලා අපි ඒකට පාළුව තනිකම කම්මැලිකම කියන්නේ අපි කියන හුදේකලාව විවේකයේ විශ්‍රාමයේ කියලා. ලෝකයේ ඒකට කියන්නේ පාළුව එවනත් කරලා උඹනාඩං උලලේනෝ කියලා සින්දු කියනවා. බුදුජානක කියනවා පාළුව දෙවනත් කරපු දෙයින් නිස්සද්දතාවයන්ට මට පැමිණිච්චාවයි මම ඒකේ ප්‍රමෝද වෙනවා කියලා. කවුරුත් නැති එකේ තියෙන මේ නිහඬේ හඬ මට ප්‍රමෝදයක්. ඒ නිසා මගේ ළඟට ඇවිල්ලා ස්තෝත්‍ර කතා කරන්න දෙන්නත් එපා, අඬාව ගන්න දෙන්නත් එපා, ආශිර්වාද කරන්න දෙන්නත් එපා, ආවඩායි බොන් කියන්නත් දෙන්නත් එපා, රත්නපත්තු කරන්න දෙන්නත් එපා, ගිනි කෙලිත් එපා, මුකුත් එපා. කරුණා කළා කියන්තේ ලොකු උදව් තමයි මෙතනින් යන්න බැරිද? මෙච්චරයි කියන්නේ. පොඩ්ඩක් මෙතනින් අයින් වෙන්න මට ඉඩ දෙන්න. මේ වගේ ධර්මයක් අවුරුදු 2600 තිබිච්ච එකනේ අරුමේ මේකට ආගමක් කියලා නමක් දාගත්තේ නැහැ. දාගත්තට මේක මොන තාලෙන්වත් ආගමක් හදන්න බෑ මේක. ආගම කියලා කියන්නේ ඝන සංගණිකා. ආගම කියන්නේ බෙර ගන්නවා, කොඩි දානවා, කෑකොසම් ගන්නවා, රජුන් එකයි, රටුන් එකයි වැඩ. මේකෙදි තියෙන්නේ රජුන් සමග ක්‍රෙඩිට් කාපට් එක යන්නත් දන්නවා. රටුන් සමග බෝකුඩු ඉඳින්නත් දන්නවා. ඒ දෙකම කරන ගමන් තමගේ විවේකේ දන්න. එහෙම විවේකයේ දන්න කෙනාට එහෙම නැත්නම් මේ කාංග වේනාගේ අඟ වගේ බඳු ආකල්ප සහිත කෙනාට ඒක පුරුදු කරගත්තාට පස්සේ ඒ කොච්චර කෑකොස්සන් ගැව්වත් කලබල කරත් ඒකේ බාධාවකුත් නැහැ. මොකද අපි කරන්නේ අරමුණේ ඉන්නකොට සද්දයක් ඇහුණත් සද්ද තියෙනකොට අරමුණ කොහොමද සද්ද නැතිකොට අරමුණ කොහොමද කියලා බලනවා මිස අනේ මෙච්චර කැලේට ඇවිල්ලා භාවනා කරනකොට මට සද්දයක් ආවනේ කියලා තරහ වෙන්නේ නැහැ. දැන් මේ හොඳ විවේක ආසනයක ඉඳගෙන මම භාවනා කරනවා. සමතුලිත සමබරව සහැල්ලුව. අනේ භාව අරමුණට හිත යනකොට මොන වේදනාවක් එනවා? අමාරු වේදනාවක් නපුරු වේදනාවක් ඒතර කල්පනා කරන වේදනාව ඉන්දිසාර වුණ මෙහෙමයි දැන් මේ නපුරු වේදනාවට පස්සේ අරමුණ මෙහෙමයි කියලා කල්පනා කරන මිසක් මේ වේදනාවට නොවේවා කියලා හිතන්න ඕන ගමන් නැහැ එතකොට හිතවිලි එනවා ඒතර කල්පනා කරනවා අනේ මම මෙච්චර කාම වස්තු අතහැරලා ඇවිල්ලා ඕම් බලාපන් මේ කාම සංඥාව මට තාම කරදර කරන්නේ නැද්ද කියන පතන් කියන්නේ නැහැ. මේ හිතවිලි තියෙනකොට අරමුණ කොහොමද? හිතවිලි නැති අරමුණ කොහොමද කියලා. මේ එන බාධාවල් බාධාවක් බාටපත් කරගන්න නැති ධර්මයේ තමයි විපස්සනාව කියන සමාධිය තියෙන සතිය තියෙන විපස්සනා පැත්ත. ඒ නිසා අපි ඉස්සල්ලාම යන්නේ හිතවිලි නැති, වේදනා නැති, ශබ්ද නැති තැනකට තමයි. ඉතින් අපි සතිය කියන එක පොඩ්ඩක් අල්ලගෙන සතියත් එක්ක හුරු වෙලා සතිය අපේ යාලු කරගෙන සතියට මුලිට මුණ දාලා මුලිච්ච කරගෙන ඉන්නකොට අපි කිව්වත් නැතත් එක්ක සද්දකින් එක්ක වේදනාවකින් හේතුවිල්ලකින් අර එකලස කැඩෙනවා. අර හුදේකලාව කැඩෙනවා. අර විවිකේ කැඩෙනවා. කැඩෙනකොටම තරහින එක තමයි අපි කෙලස් කරගන්න තැන වැඩි. කෙලස් කරගන්න නැතුව බලනවා මේක දිහා ඇති හැටියෙම සද්ද සද්ද දිහා බලලා ඒ සද්දෙතියෙදි කොහොමද මගේ අරමුණ කොහොමද සතිය. දවසක හිතන්නේ කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් කිසිම සද්දයක් කිසිම වේදනාවක් කිසිම හිතවිල්ලක් නැත්තන තියෙන ආස්වාස ප්‍රසවාස කියන අරමුණ කියන්නකෝ ඒකේ ඇති කරලා යම් කිසි සාන්තියක් යම් කිසි විවේක ගතියක් තිබිලා මේ සද්දයක් පිටිපස්සේ තියෙන එක ගණන් ගන්නෙත් නැතුව ඒක බව දැනගෙන ඒතියෙද්දිත් හිත විවේක වෙන්න පුළුවන් නම් පසුබිම් යම් සද්දයක් තියෙනවා මට නෙවෙයි කතා කරන්න ප්‍රශ්නයක් නෑ කතා කරපු දෙයින් කියලා හිත විවේක වෙන්න පුළුවන් නම් අන්නේ ඒක අගය කරන මිනිස්සයාට ඒකයි මේ සති වඩ සතිය වඩනවයි කියන සතිය ස්ථාපනය කරනවා කියන සතිපට්ඨාන කියන්නේ මේකයි කියන මිනිස්සයාට ඊට පස්සේ හිතෙනවා අභියෝගයක් මීට වඩා ටිකක් ලොකු සද්දයක් තියෙද්දිත් මට භාවනා කරන්න ලැබේවා මීට වැඩි ලොකු බාධාවක් තියෙද්දිත් මට කරගන්න ලැබේවා ඔන්න එතකොට හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරනවා ඔන්න වේදනාවක් ඇවිල්ලා කරදර කරනවා ඉතින් බලනවා පුංචි පුංචි වේදනා හිතවිලි අතර මැද <clears throat> විවේකේ තාම තහවුරු කරන්නේ හුදේකලාව තාම තහවුරු කරන්න විශ්‍රාම බව තහවුරු කරන පටන් අරගත්තොත් බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. එනේන වේදනාව තියෙදි තමන් කරන්නේ දී යටින් ඉන්ද්‍ර ගිනියනවා වගේ තමන්ගේ අරමුණ සරණ කරගෙන පුළු පුළුවන් වෙලාවේ අරමුණ ඉස්මතු කරගන්නවා. ඒකට කියනවා ඒක සෙයියන් කියන එක හිතා ගන්න ඕනේ වෙලාවේ මේ අරමුණත් එක්ක විතරයි මම බුදියන්නේ. අනිත ඕන දෙයක් ඇවිල්ලා වටෙන් කරකිලා ගියාවේ මම මගේ අරමුණත් එක්ක බුදිනවා අරමුණත් එක්ක ඉන්නවා මේ කාමේ නැතිකරන්න සතිය දෙවෙන්න කරගන්න. අරමුණ දෙවෙන්න කරගන්න. විවේකයේ දෙවෙන්න කරගන්න. හුදේකලාව දෙවෙන්න කරගන්න. විශ්‍රාමයේ දෙවෙන්න කරගෙන යන්න පටන් අරගත්තාම අපි ඉස්සල්ලාම නම් ඇත්තටම නම් සතිය ගොඩක් රටත් කරන ඉඳගෙන අර වගේ විවේක නිස්සද්ද තැනක තමයි. ඊට පස්සේ ටික ටික සක්මන් කරනකොට ටික ටික දිනදා වැඩ කරනකොට ඉඳගෙන පරියන්කේදී මේ වගේ පොඩි පොඩි කරදර එනකොට මේක ටික ටික ටික ටික දැඩි කරනවායි කියලා මේකට කියනවා වශී කරනවායි කියලා මේක කරනවා සිද්ධි කරනවායි කියලා මේක කරනවා කරන කරන යන්න ගියාම තේරෙනවා අපි මෙතෙක් කාලේ කට්ට ඇතුලේ ඉන්න ගොළු බිල්ලෙක් වගේ මොනම විදියකින්වත් එළියට දැම්මොත් ඉන්න බැරුව මැරෙන જાතික ඉඳලා තියෙනවා දැන් නෑ ටික ටික ටික ටික හයියත් වෙනවා කට්ටක් හදා ගන්නවා වගේ සාමාන්‍ය අවුවට වැස්සට ඔරොත්තු දෙන්නා වගේ ටික ටික ටික එන බාධක වලට පුරුදු වුණාට බාධක අපේක්ෂා කරන්නෙත් නෑ බාධක ඉල්ලන්නෙත් නෑ ඒක හුඟ දෙනකොට තේරෙන්නේ නෑ ඒ නිසා බාධක ඉල්ලන්න එපා. පැමිණෙන බාධක වලට හැඩ ගැහෙන්න හදන්න. ඒකට තමයි තේරෙනවා මේ සාමයික විමුක්තිය කියන එක නැත්නම් කාය විවේක චිත්ත විවේක කියන දෙක බාධක නැති තැනක ගන්න එක අපි අපේක්ෂා කරන මූලධර්ම දේ. ඔත් ඒක මේ ලෝකේ නැහැ. යම් බාධක ප්‍රමාණයක් තියෙද්දි ගන්න එක ගත්තොත් මනුස්සයාට වැඩක් පටන් ගන්න තැනක් තියෙනවා. පටන් ගන්න කර කරගෙන යනකොට අර පුංචි සද්දයක් පුංචි වේදනාවක් පුංචි හිතවිල්ලක් තියෙද්දිත් හිත විස්්‍රාම වෙන හිත විවේක වෙන තැන ගියාට පස්සේ මේ යෝගාවචරය ආපදරුවන් දකින්න පුද්ගලෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ පුද්ගලයා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා බලනවා පුළුවන් තරම් කිසි කෙනෙකුට කියා පාන්න යන්නෙත් නැතුව කිසි කෙනෙක්ගේ මටින් දහස දියල්ලා කියලා රණ්ඩු සරුවල් කරන්න යන්නෙත් නැතුව කිසිම හේතුවක් නිසා කවුරුත් බනවන්නෙත් නැතුව ලද ලද වෙලාවේ ඉඳගෙන හෝ සක්මන හෝ මාත් එක්ක මම මම දැන් මෙතන එහෙම නැත්නම් මට මැරිලා නැති බව වැටහෙන වෙලාව නිින්ද ගිල්ල නැති බව වැටහෙන වෙලාව ක්ලාන්ත වෙලා නැති බව වැටහෙන වෙලාව අවබෝධ කරගන්න පටන් අරගත්තොත් තේරුම් ගන්න පටන් අරගත්තොත් එදා ඉඳලා සනාතන ධාරාවක් අපිට එන්න පටන් අර ගන්නවා ඕනෙම වෙලාවක ඕනෙම කලදරයක් අකටලක් අස්සේ මට මේ විවේකය හොයන්න බැරිද මට හුදකලාව හොයන්න බැරිද මට විශ්‍රාමයේ ගන්න බෑ. ඒ නිසා ඕනේ චිත්‍රයක් බැලුවට චිත්‍රය ඇඳලා තියෙන canvas එක බලන්න ඒක උඩයි. අපි බලන්නේ චිත්‍රනේ. චිත්‍ර බලපහන පුංචි තෙල් තායන්ති තට්ටුවේ හෝ දීසයන් තට්ටුවේ හෝ ස්ප්‍රේයර් එකේ තමයි ඔය ඥාන පරිමේ හරි වැරදි ඔක්කොම තියෙන්නේ. ඕක පොඩ්ඩක් විනිවිදපුවම ඇතුළේ තියෙන canvas එක ගත්තාම canvas එකේ කොයි කොයි චිත්‍රයෙන්දත් භාව චිත්‍රයෙන්දත් රේඛා චිත්‍රයෙන්දත් තෙල් සායයෙන් ඇන්දත් දීසායයෙන් ඇන්දත් canvas එක canvas එකම තමයි. ඔය කොච්චර හිත ඇවිසුණත් පිටිපස්සේ හිතේ සමතේ තියෙනවා. පිටිපස්සේ හිතේ සමාධිය තියෙනවා. පිටිපස්සේ හිතේ ඒකෝදි භාවය තියෙනවා. පිටිපස්සේ හිතේ නිස්සද්ද භාවය තියෙනවා. ඉතින් අපි ඒක දන්නේ නැතුව අර සද්ද වලට රණ්ඩු කරන්න හදනවයි කියලා කියන්නේ පුද්ගලයාගේ අමනකම මිස එයා අඳුරන්නේ මේ කලබල සද්දාසෙත් විවිකේ තියෙනවා. මේ කලබල සමෝ ආසෙත් චිත්ත ඒකාග්‍රතාවය කියන චෛසිකයේ කවදාකවත් මොනම හිතකවත් නැති නෑ. සබ්බචිත්ත සාධාරණ කියලා තියලා තියෙනවා. ඉතින් අපි ඒක බලන්නේ නැතුව කලබලේ ගන්න නඩු. අර මිනිහා මට කෑ ගැව්වා මේ මිනිහා මට වේදනාව දුන්නා කියලා නඩු කියනවා කියලාගෙන අපිට ඒ වෙලාවක අර විවේකයේ තියෙනක දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වම් මොලේ වැඩ කරාට දකුණු මොලේ මේ වෙලාවේ හිර වෙලා පිටිපස්සටලා ඉන්නවා. පොඩ්ඩක් අත දීපන්. අත දීපු ගමන් දකුණු මොලේ ඇවිල්ලා කියනවා "ওই කලබල තිබුණාට මම සැලෙන්නේ මම ඒක පුරුදු කරලා ගත්ත එක නෙවෙයි මට හම්බෙච්ච දායාදයක්. උඹ වෙලා තිනු අමනයා වම් මොලේට විතරමනේ කතා කරන්නේ. වම් මොලෙත් එක රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තියෙනවා. දකුණු මොලේ බැලුවොත් ඕන වෙලාවක අපිට විවේකෙ පිණිස පෙනී හිටිනවා. හැබැයි කවදාකවත් කැපී පේන දඟලන කෙනෙක් නෙවෙයි දකුණු මොලේ. අපි මේ දාතලා තියෙන්නේ දඟලලා තියෙන්නෙම කැපී පේන දේවල් වලට. සිත් ගන්නාසුළු උපමට්ටම් දේවල් එක ගිහිල්ලා අර අපිට හුදකලාව දෙන විවේකයේ දෙන දේ අපිට පේන්නේ ඒකාකාරී කම්මැලි නීරසයි බයලවන සුළුයි අසරණයි අනාතයි සිද්ධි බහුල නෑ රහවත් නෑ ඉතී සිද්ධි බහුල දෙයට ගිහිල්ලා දඟලන දඟලන මේ විවේකයේ තව තවත් චප වෙනවා ඒ නිසා භාවනා කළ මොකක්වත්ම ලැබෙන්නේ නෑ භාවනා කළ දැනගන්නේ මේ කොච්චර කලබල වුණත් ඒ හිතේ කොනක විවේකයේ තියෙනවා මේ කොච්චර අම්මා මැරුණත් ඒකාග්‍රතාවේ මරන්න බෑ මට කොච්චර රාගය ආවත් මට රාගය ආව බව දැනගන්න හිත නැති කරන්න කාටවත් බෑ. මට කොච්චර ද්වේෂය ආවත් මම දැන් ඉන්නේ ද්වේෂයෙන් කියන එක නැති කරන්න කාටවත් බෑ. මට කොච්චර නිදිමත ආවත් මට මේ ඇවිල්ලා තියෙන නිදිමතේ කියලා එක දැනගන්න පුළුවන් ශක්තිය නැති කරන්න නිදිමතට බෑ. ඒ නිසා මතක තියාගන්න මේ සත්‍ය මාත්‍රාව මේ සියලු කෙලෙස් වලට වැඩිය වැඩිම බලවත් අත දෙනවා. ඒ සතියට අත දෙනවා නම් ඒක පුදුම බලවත් ධර්මයක්. අනිත් ඔක්කොම නිකන් පිට කාටුව වගේ. කුල් අරගෙන ගසලා දාන බස් කාල ගලවල යනවා. බැතත් එක කලවම් වෙලා දිනනකොට බැතේ වටිනාකම අඩු කරනවා. පිට කාටුවයි කාටුවයි බැතයි වෙන් කරගත්තා ඊට පස්සේ බැත ටික රත්තරන් ටික වගේ තියෙනවා. ඉතින් මේක ගරනවයි කියලා කියන්නේ හුලං ගැහුවට පස්සේ පිට කාටුව තිබුණ ප්‍රශ්නයක් නැහැ. පිට කාටුව දිහා යාට ඕන දැන. කාටුව දිහා කාටුව දින දැනක. බැත තියේ බැත තියෙන දැනක. දැන් මම මේක අනාගෙන අපි මොනක කරන්නේ? බුදුජානනාචේ මොකක්වත් පෙන්නේ චීන කන්නට දාලා පෙන්න ඕ බලාපන් ඔය හිතේ ඔබ ඔය කංකරදු වෙලා ඉසිකක් කොන් කියාගෙන අසහනේ කියාන ආතති කියලා දැඟලුවාට ඒ ආතති ඉන්න බව දැනගැනීමේ සතිය ඔය හිතේ තියෙන. මම දැන් ඉන්නේ ආතතියක. මම දැන් ඉන්නේ අසහනෙක. මම දැන් ඉන්නේ දැවිලා රාගේ. මම දැන් ඉන්නේ සද්ධාවේ. දානේ. ඌක වළක්වන්න දානෙට බෑ. රාගෙට බෑ සතිය වළක්වන්න. ඉතින් එහෙම නැත්තම් බුදුහාමරෝ කොහොමද බණක් කියන්නේ? උක රාග එනකොට ඔක්කොම 100ක් රාග එනවනම් කාටද බණ අහන්නේ? හැම කෙනා ළඟම මේ ධර්මයේ තියෙනවා. හැම කෙනා ළඟම මේ නිවන තියෙනවා. ඒක පාගගෙන, චප්ප කරගෙන, අස්ල බෙට්ටකින් වහගෙන ඉතින් කියනවා බලන්නකො හරි අන්ධකාරයි. හරි කාලකන්ණි බිටි ගඳක් එනවායි කියලා. ඉන්න එපායි. ඉන්නේ නැත්තනේ බුදු වෙන්නේ. අච්චර ලස්සන නාගමාණිකේ ධානය ඒක අස්ල බෙට්ටකින් වහගෙන අන්ධකාරය ළඟට ඉතින් මේක මේ වගේ ධර්ම තිබියදී ඒක පසේ බුදුරජාන් වහන්සේලාට පමණක් හේතු කරන්න හදනවයි කියන එක පිළිබඳ සැකයක් මට තියෙනවා. මාට මම වැරදි වෙන්න පුළුවන්. එහෙම පසේ බුදුරජාන් වහන්සේලාටම තේරෙන අපි වගේ යහූදී ජනතාවට තේරෙන ධර්ම කොටස තියෙන්න පුළුවන්. මේ හුදකලාව කියන එක එහෙම කාටවත් බුද්ධියට සින්න කරන්න බෑ. අපිට වෙලා තියෙන අපි හුදකලාවට වෛර කරන එකයි. හුදකලාව අපිට පේන්නේ කොන් වීමක්, රැයෙන් තල්ලු වීමක්, බාල්දු වීමක්, අනුන් මං අකමැති අමනාප ගතියක් කියලා අපි හුදකලාව දකින්නේ දඬුවමක් විදියට. ඒකයි අපි මැරෙන්නේ මරන්නේ ඉස්සලා මිනිවරුන් කාර්යා කරුල කාමරයකට දානවනේ. දාපුවා නිකන් මැරලා. උට හුදකලාව පෙන්වන්න බෑ. ඒ කරුල කාමරේට දාලා ඇහුවොත් උඹට බුරියානි තෝනේ කහබත් තෝනේ සුදුබද්ද කියලා කියයි කියලා හිතනවා මට කහබත් සුදුබත් දීපන් කියලා. මොනම දෙයක් කන්න බෑ. ඌ අන්ධකාරේ බෑ. මොකද තාපසට අන්ධකාරය කියලා කියන්නේ විවිකේ කියලා කියන්නේ ලොකුම සම්පත. මිනිමරුවට ලොකුම දඬුව. ඉතින් අපි මේ තපසගේ පැත්තෙන්ද බලන්නේ අන්ධකාරය සහ විවේකේ. එහෙම නැත්නම් මිනිමරුවගේ පැත්තද බැලුවොත් අපි මිනිමරුවගේ පැත්තෙන් බලන්නේ. අපිට පේන්නේ මේ ක්‍රූඩ නම් හරි නෑ. කවුරුත් නැත්තන හරි පාළුයි හරි පාළුයි අරමුණේ විතර කොහේ ඉන්නකොට නිකන් වතුරත් එක්ක බත් ගන්නවා කිසිම නැහැ අනාගන ගන්න දෙයක් ඉතින් මොනවා හරි හොයනවා ඉතින් අහන නිකන් ඉන්නගේ ස්වාමීන් වහන්සේ අනිච්ච දුක්ඛ නැත්තම් කිරුවොත් හොඳ නැද්ද නිකන් ඉඳලා බුද්ධානුස්සති ටිකක් නිකන් කරන්නද මෛත්‍රී භාවනාව කරන්නද මොකද ඒ තරම්ම පිරිසුදුකම තියන්න කැමති නැහැ ඒ තරම්ම මේ එක දෙයක් එක විදියට තියන්න එක කලාපයක් හදන්න අපි කැමති නැහැ. මේක අනාගන පුරුදු කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ අනාගාමි වෙන්න හදනවා. මොන අනාගන්න මිනිහට මොන අනාගාමිකමක්වත් හම්බෙන්නේ නැහැ. අනාගත්තොත් අනාගාමි නැහැ. වෙන් කරගන්න පරිච්ඡේද කරගන්න ඕනෙම චිත්තක්ෂණයක. අම්මා මැරිලා සෝනට ගිනි ගනිද්දි. ගෙට ගිනි ගනිද්දි. දරුවා මැරිලා තියෙති තුයේකේ තියෙන. ඒක අඳුනගත්තොත් ඒ වෙලාවේ බුද්ධියක් නැති වෙන්න පුළුවන් නමුත් මෙයා කවදාකවත් මාව අතහැරලා ගිහිල්ලා නැහැ. බුදුචාන්සේ කතා කරන්නේ අන්න එතෙන්ට. ඔය විවේකේ නැතුව අඬා ඕගාගෙන, පිරිත් මුල් ගැට ගහගෙන, බලි කවි කියාගෙන, සෙත් කවි කියාගෙන, බෝධි පූජා තියාගෙන දඟලන්න පටන් ගන්නකොට වෙන්නේ අර විවේකේ නැත්තටම නිකල පාගල දාලා කාගෙන් දෝ සරණක් වෙනවා අනේ හත් දෙයියනේ අනේ මටයි මෙහෙම වුනේ අනේ මට සලකා බලන්නේ කියලා. ඔය එක දෙයියෙකුට පුළුවන් මේ බණක් තේරුම් ගන්න. අමනයිනේ. එක දෙයියෙකුට බෑ. මේ මිනිස්සු වගේ අපිට දුක තේරෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ මේ සුවිප්පයක් ඇදලා ජොලියක් දාගෙන ඉන්න කට්ටිය. ඒ මිනිසුන්ට කොහෙද මේ දුකක් තේරෙන්නේ? ඒ නිසා මේකට කියන්නේ මගුල් සක්වල කියලා. මේකේ දුක සැප දෙක සමබරව තියෙනවා. ලුණු මිරිස් කණේ කාට මොලේ තියෙනවා. අපි බීලා ඩෝප් වෙලත් නැහැ. අපිට අපි පාටි එකක්වත් නෙවෙයි ඉන්නේ. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඒ නිසා බුද්ධජනසික කතා කරන්නේ දෙයියෝ බලහිනවලු මනුස්ස ලෝකෙට කවදා ඉන්නද කියලා. මෙවනේ හරි වැරදි දෙක හරියට තේරුම් ගන්න මේ සුවිප් එකක් ඇදෙන නෙවෙයි හම්බ කරගෙන ගන්න. තමන් උපය ගන්න. ඒක නිසා මෙවැනි දෙයක් ඇසු කරන්න ගත්තොත් කියන්නේ ඒකචර භාවයේ හෝ කග්ගවිශාන සූත්‍රයේ පෞල් කනත්තු හිතනවා ලකු ප්‍රශ්න මතුවේ කියලා පෞල් ජීවිතේ. බිස්නස්කාරයෝ හිතනවා බිස්නස් කඩා වැටේ කියලා. ඇත්තටම මම දැකලා තියෙනවා කඩා වැටෙනවා. මේකට ගිය ගමන් කඩා වැටෙනවා. මොකද මේක ගිය ගමන් මේක gediya පිටින් අල්ලන්න හදනවා. එහෙම ඇල්ලුවා කඩන වැටෙනවා. නමුත් මේක ටික ටික ටික ටික වැඩේ යන ගමන් ගියාම අනවශ්‍ය සුකොබ්බෝගී සඳහා බිස්නස් කරන්නේ තමන්ගේ බඩ විතරක් ගන්න බිස්නස් එකට කිසි පාඩුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ ආට විවේකයක් තියෙනවා ධර්මයක් තියෙනවා සත්පුරුෂ ආශ්‍රයක් තියෙනවා බිස්නස් එකක් තියෙනවා බිස්නස් එකේ ඉඳගෙන බිස්නස් එක හරහා බණ කියලා දෙන්න පුළුවන් තමන් කරගෙන යන අසුර හරහා බණ කියලා දෙන්න පුළුවන් ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ මේ කාගත් තියෙන පෞද්ගලික කඩා දාන්නවක්වත් එහෙම නැත්නම් මේ හරියම්බ කරන කන බිස්නස් නැති කරනවත් කියප එකක් නෙවෙයි. ඒ අර gediya පිටින් අල්ලන් යන කට්ටියට වෙන දේ. ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ සාමීක විමුක්තිය කියන එක මේ ගොඩාක් පිරිසත් එක්ක ඉඳලා වැඩ කරන ගමන් තමයි දවසට පැයක් දෙකක් වෙන් කරගෙන ඒකේ විවේකීව තමගේ කටයුතු කරගන්නවා කියනකොට ඒකටත් කවුරු හරි බාධා කරනවා නම් ඒකටත් කවුරු කරනවා ආත්මార్థකාමී කියලා ඒ කාන්තේ මාර්ගාක්ෂිය. මෙච්චර දවස පුරා මහන්සිලා Taman එක පැයක් එක දැය දෙක තුනක් වෙන් කරගන්න ඒ මනුස්සයාට දෙන්නේ නැත්තම් ওই මිතුරු නෑයෝ කියන්න පුළුවන්. මිස දන්න කියන මිනිස්සු කියන්නේ උන් යමපල්ලෝ. මෙච්චර වහන්සියට මිනිහට හම්බ කරන කන මීහ ගොනාට කර ඇරලා පොඩ්ඩක් කියලා තනකොළ කක්ක පැත්තකලා බුදියන්න දෙන්නේ නැත්නම් දවස පුරා බර අදිනවා නම් කැඹිරිල්ලක් නෙමෙයි. ඕකද මේ නම්බුනාම කියලා කියන්නේ. බුදුජානසිකේතර මම නිල් තනකොළ උයා උලා කකා වනේ තනින් තන හැසිරෙන මෝපවකසේ හැසිරෙනා මිසක කාගවත් බැලෙයක් නෙවෙයි කිය. කාටවත් බෑ බුදුහාමරන්ට න්‍යාය පත්‍ර හදන්න. කැමැති නම් කරනව නැත්තන් නෑ. හැබැයි ඔක්කොම වැඩි වැඩ හැබැයි. දවසේ පැය 18න් වැඩ. කාටවත් බෑ ඇවිල්ලා මේ කරපන් කියන්නේ මොකද බුදුහාමරන්ට විතර කාටවත් තේරෙන්නේ නෑ. අපිට එහෙම නෙවෙයි අපි මාඩුවන්ට පොරි දැම්ම වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා දවසක කොහෙන් යනවද දන්නේ. දැන් ගෙදර ගියාට පස්සේ බලනකොට මොකද වෙන්නේ කියලා? ආයෙ මොකුත් නැහැ මනුවර ගාවට පොරි දාලා තියනවා. පොරිටියක් දාපම බලන්න ගහන ගහිල්ල නෑ අයෝ කියන්නේ ඔන්න ඔය මාළුවන්න තමයි. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ. දෙන්නෙම නෑනේ. මොනම හේතුවක් නිසාවත් දෙන්නේ නෑනේ. කනෙමුත් අයින්නවා, ඇහෙමුත් අයින්නවා, නහයටත් අයින්නවා, දිවටත් අයින්නවා, කටටත් අයින්නවා, බඩටත් අයින්නවා. හැම වෙලාවෙම හරියට උදේට තාහක් විතර එකතු වෙලා ඇවිල්ලා කොලකඳ පූජා කරනවා අම්මා දවල්ට දාත් ඇවිල්ලා දෙනගත් එක්ක ඇවිල්ලා පූජ පූජා පවත්වන නැත්නම් පූජා පවත්වන රැට දෙන්නේ තියලා යනවා මොකටේ මේ මට අරසාව නෑ මේක පැනලයි කියලා බලන්න අපි හිතනවා ආඩ්‍ය සහිතව මේ මුරාතු සේසායත මුරාතු සහිත සේසත් සහිතව ඉන්නේ මේ මට අරසාවට කියලා මට අරසාවට හෙල්ලුණා බලාගන් කියාගෙන ඉන්නේ මේ මටයි මේ හේසත මුරායුද හේතු වෙලා තියෙනවා. අපි මේක ආඩ්‍ය කරගන්නකොට ආශීසෝපම සූත්‍රය කියනවා. නයි හතර දිනක් ඇවිල්ලා අතේ එකයි මේ බාහුවේ එකයි බෙල්ල එකයි බැඳිලා මුණ දිහාට පෙනේ පුම්බන් ඉන්නකොට මේ මනුස්සයාට හිතනවලු යකෝ මම සියෝ දෙයියෝ වගේ. මේ නයි හතර දිනක් ඉන්නවා. හැබැයි පොඩ්ඩ වැරදි තියවම කොයි එකා ගහයිද විශ්වාස නැති. එකෙක් ගැහුවොත් ඇතුළු මැරිලාම යනවා. ඉතින් පුසු සු සු සු සු ගගන අය ඉන්නකොට ඒ මාතට හිතෙන්නේ මට දැන් මේ සිව දෙයියෝ වගේ. අතේ ඒක නෑයි අනික අතේ ඒක නෑ බෙල් එක නෑ පිටේ ඒක නෑ කියලා මේ සේරම මේ නම්බුනාම වලට නැරන් තියෙනවා. මුරායුද සීසත් මොනවට තියලා තින්නේ අපිට. තෙද පෙන්නත්. නමුත් වෙන්නේ මොකද්ද? අපිට හෙල්ලෙන්න දෙන්නේ නැතුව තෝතන හිටු. නොතත් බලාගන්න කියන එකයි මේකේ තියෙන්නේ. නිසා මේවට හොරෙන් පැනලා යන එක තමයි කරන්න තියෙන්නේ. මේ පිළිසකට මේ වගේ මං හිතන්නේ නිකන් කටකම් ටිකක් උගන්ලා ඇරියට හොරෙන් පැනලා යන කිව්වට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද දැන් රටියක් පයිද පුරුදු වෙච්ච කට්ටිය. නිකමට හිතන්න පිච්චර පිස්සන්න හරි බොන යකුණ්ඩ හරි මේ බණ කිව්වොත් එමු කොහොම හිටියේ. උමුත් ගානවා ගෙදර උමුත් ගන්න. ඒ නිසා මේ රෙකෝඩ් වෙන බණක්වත් කාටවත් ඇහෙන්න තියන්න එපා. සුදුස්සෙකුට ඇර ඇහෙන්න තියන්න බෑ. එතකොට මෙවට নানা ආකාර මගන මත ප්‍රකාශ කරන්න කියලා පෞසිද්ධ කරගන්න. දන්න කෙනාට නම් මේක පොත් කේගිඩි පොත් ගැලෙවුවා වගේ පොත් ගාලා බඳේ ගන්න දන්නවනේ. නෝ නැති කෙනෙකුට හිතාර කියාවේ මේ පෞල් ජීවිත කඩකප්පල් කරනවා, බිස්නස් නතු අවුත් කරනවා, ජනප්‍රිය කට්ටිය ජනප්‍රියකම නැති කරන්න හදනවා. බුදුජානසිකේ අපගබ්බෝ අරසරසෝ උච්චින්නෝ කිසිම රසයක් හඳුනන්නේ නැති ගැබ් වඳ කරවන හැම දෙයකම නාස්තිය දකින්න මහා ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේ දොස් කිව්වා. මුද රසකාමයේ ගැන කතා කරන්නේ නැහැ. බුදුන් කිව්ව ඇත්ත තමයි කතාව. මොකද මයිත් එක මේ කෙලස් එක ගන්දුණක් නැහැ කියලා. ඒ නිසා මේක හරි පැත්තට දාගත්තොත් අපිට පසේ බුදුජාන් වහන්සේලාට විතරක් හේතු කරන්නේ නැතුව අපි මේ දැනටම මේ කරගෙන යන වැඩේටම ආශිර්වාදයක් මේකේ තියෙන්නේ. හැංගිච්ච රහසක් මේකේ තියෙන්නේ. හැබැයි මම එකක් කියනවා මේ දේ කරනකොට කාටවත් දැනෙන්න කරන්න එපා. නිකන් දී යටි ගින්දර ගෙනියනවා වගේ. ඇඟට නොදැනෙන්න නිකන් ත්‍රිවිල් කාර්ය දාගෙන යන්නේ එහෙම මෙන් ආහනේ දෙමිල්ල දන්නේ නැත්නම් යන්නවා. බර වාහනයක් ගන්න එපා මේකට. ත්‍රිවිලර එකක් අරගන්න ඒ ඉඩ තියෙන විදිහට කකුල් දෙක දිගාර ගන්නේ මැදින් දැම්ම ගියා. නේතු කරන්න බෑ. ඒතර මාරයා වට පිට බලනකොට අපි ගිහිල්ලා ඉවරයි. මොකද කට්ටිය ඉන්නනේ මාරයාට වැඩ කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. අපි කකුල් දෙකෙන් දිගාර ගමන් ටක් ගාලා පැන්න ගියා. ආන්නේ මේ දක්ෂකම පුද්ගලික දෙයක් මේසක දෙන්නෙකුට කියලා දෙන්න බෑ. ඒ නිසා මේ හැම දක්ෂකමක්ම ඉගෙන ගන්න අවස්ථානුකූල වෙන්න අපි පෙරපින කියලා කියන්නේ එකලාභව. හුදකලාවට විවේකයට විශ්‍රාමයට එහෙම නැතුව යෙදී ගත කරන්න වුණොත් ඒක බරපතල වැඩ ඇති හිරදඬුමක් කියලා කල්පනා වෙනවනම් අපි දැන් ඉන්නේ හිරගේක බව තේරුම් ගන්න හිමීට හිරෙන් නිදහස් වෙන්න අවසරයක් නම් දෙන්නේ නැහැ බින්ගයක් කාරණා පෙන්ලන එකයි තියෙන්නේ ඒ නිසා සියලු දිනාට අවස්ථානෝචිත ප්‍රඥාව පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාව තේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව સમાප්තයි කාට හරි මේ පිළිබඳව කිවිතුළු විද්‍යාවක් හෝ නැත්නම් තමන්ගේ පරිභාවනා ජීවිතය පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන මොනවාර තියෙනවා නම් හෝ අපි පොඩි කාලයක් ගන්නවා ධර්ම සාකච්ඡාවක ස්වරූපෙම නැත්නම් අපි ඒතාවත දාති පාතා සජ්ජායනා කරලා අපි සතිವಾರේ સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සබද අවසන් දෙන්නේ නැහැ. අවසානයේ මතක් කරා මේක ඉස්සරත් අහන්න කාටවත් සැලකන්නේ එපා ඒක නම් කියන කියන්නේ කියන අවසර කියලා තියෙන කමිටුවේ අපි මේ වලට දිගටම සටහන් පවත්වනවා මාස්ටර්යක් ඉතින් මම දුබාන්තිගේ අර කමඨාන් දේශනාවක් දානවා එතකොට දැන් අර කමඨාන් සුද්ධ කරන්න තියෙනවා සීදී දැන් ඒවා ඒ වැඩසටහන මාස්ටර් අනිවාර්යයෙන්ම තියෙනවා ගිය මාසෙත් තිබ්බා මම මාසෙම තියෙනවා එතකොට එහෙම සීදී එකක් දාලා ඒ කමඨාන් සුද්ධ කරනකොට එකේ නම් දෙකේ නම් කර අනිත් පාර වැඩසටහන අවසානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් එහෙම ධම්මත් පන්සලෙන් කරන්නේ අතන තරුණ බෞද්ධ ගෙම එතන මේ මිනිස්සු කැමති නැහැ බාම ඒ වගේ වැඩවලට ඒ වගේ තමයි ගමේ පන්සලේ හම්බුවා සත්පුරුෂ මාත්‍රට පුළුවන් හැයක් එක කාලයක් මේක දින වැලිමල් හදා ගන්න කිව්වා දැන් මම මේ වගේ සක්පල්මල් හදන්න වැඩ කරලා තියෙනවා 80ක් විතර අදිස්සේ තව පැලි කරගන්න විදිහේ එහෙම ධම්මත් අමන්නද කියන එක අවශ්‍ය මට මම මේ ළඟදී බණකට ගියා. බණකට ගියාට පස්සේ ඒක පිළිබඳව මට විශ්වාසයක් මට අහන්න ලැබුණා ඒගොල්ලෝ මේ ධම්මජීව හඳුරෝ බණ කියනකොට බම්බලන් කියලා බණ කියන මිනිස්සු අහන්න කැමති නැහැ. මම කොයිද මට කිසිම කෙනෙකුට බණ අසන්න ඕනකමක් නම් මගේ නැහැ. මම ළඟට දැනටත් මේ වැඩිකම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අමනයන් අතරපත් වුණාට පස්සේ ලොකු chance කියේ මේ අච්චු ගන්න පොතක් කවදාකවත් ඉල්ලපු නැති කෙනෙකුට අඳුන නැති කෙනෙකුට දෙන්න එපා. මොකද නිකන් දෙන නිසා ඔය අරගෙන ගිහිල්ලා ඒක බිම දැම්මොත් අකුසල් කරගන්න. ධර්ම කෙරේ පිළිටන්න දන්නේ නැති කෙනෙකුට ධර්මයේ දෙන කෙනාට යාපති සිද්ධ වෙන්නේ අපිට ශ්‍රේකියාපද 20ක් උගන්ලා තියෙනවා. නුසුදුස්සන්ට බණ කිව්වොත් කියන කෙනා ධර්මයේ අස්ථානගත කරයි කියලා අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට කියන්නේ මේ ධර්මයේ මේක නිකන් බෙහෙත් තුණ්ඩු වගේ එකක් නව කතාවක්වත් වෙන මොකක්වත් නෙවෙයි. බෙහෙත් පාවිච්චි කරනවා ලිව ප්‍රෙස්ක්‍රිප්ෂන් නෑ මේකේ තියෙන. ඔයාලට ලෙඩේ තියෙනවා නම් විතරක් ඇවිල්ලා ඉන්න නිකන් ලෙඩේ නැතුව නිකන් දැන් පිබ්බේසාලා බෙහෙත් බොන්න එන්න එපා. ඒතුළු බලන්න වෙනසට කසි කඩි ගායේ තියෙනවද කියලා. කුෂ්ඨ රෝගේ තියෙනවා නම් මේක බෙහෙතක් වෙනවා. ඒක එහෙමනම් දීර්ඝ කාලීනව තමයි විනිශ්චය කරන්නේ. කියලා දෙන්න වෙනවා. අපි කිසිම කෙනෙකුට අනේ එන්න බනහන්න එහෙම කතාවක් නැහැ. කවුරුරි ආවනම් කියනවා මෙන්න මේ මම දන්න හමුදු කෙනෙක් මේ සමාජ කතා කරන්නේ මෙන්න මේ වගේ මාතෘකාවලට ඔකරි නාවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා මත ප්‍රකාශ කරන්න ඉස්සලා තේරෙන්නේ නැත්තම් පොඩ්ඩ අහන්න මේක කියලා Tamanට පාණය කරලා තියෙනවනේ. Taman දන්න සර්කල් එකේ ඉන්නවනම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මිනිස්සු කටමැද දෙඩියුවත් කතා කරලා කීයද හැකිනේ මේකයි කියලා. ඒක නැත්තම් මේ ඉන්දියානු මේ ප්‍රසිද්ධ වෙගෙන යන ගතියක් තියෙන්නේ. ඉතින් එතකොට ගාක් සාඩු පිරිසක් මේ කතාව කතා කරන්නේ. සුළු පිරිසක් කතා කරලා කියනවා. මේ ධර්ම ගෞරවයක තියෙන ඒ ලීලාව නැහැ. නිකාං අනම්මනම් වචන කතා කරනවා. එහෙම නැත්නම් මේ කටමැද දොඩවනවා වගේ කියන කතාව. ඉතින් ඒක නික අපරාධ නර්මයෙන් පෞසිද්ධ වෙනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. මම තමයි ළඟ ওই සීමාවල මොනවත් නැහැ. මට කියන්න ඕනොත් මම ඒ දේ කතා කරලා කියනවා. ඉතින් ඒ නිසා ඒ සීමාවල් යටතේ කරන්නේ නැතුව මේ ප්‍රසිද්ධියේ CD හදලා බෙදෙන එක, මේ ප්‍රසිද්ධියේ පොත් අච්චු ගහලා දෙන එක, මේ ප්‍රසිද්ධියේ රේඩියෝ වලට බණ කියනවා කියන එක මම දන්නවා පැහැදිලිවම ගලක් උඩ වැපුරුවා වගේ. ඌරන් ඉදිරි පිට මුතු දැම්මා වගේ. ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපා. ඌරට ඕන කරලා තියෙන්නේ මස්. මුතු වලින් වැඩක් නැහැ. නිසා දාන මිනිහාගේ දෝෂේ තියෙනවා. වරද්දා ගත්තොත් සීකියාපද ගානක් තියෙනවා. මෙන්න මේ ಗುಣ තියෙන අයට බණ කියන්න එපා. මොකද සද්ධර්මය කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. මම කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ සද්ධර්මය කියලා හරකන්න කියන එක නෙවෙයි තියෙන්නේ. අහන මිනිහාගේ නෙවෙයි දෝෂේ තියෙන්නේ දෙන මිනිහාටේ තියෙන්නේ. දේශය ඒකට වාක්‍යන පුළුවන් රත්නසිරි මාත්‍යාට ප්‍රශ්නයක් නැහැ. රාමුදුගේ වගේ මේ කැමැති විදිහට සක්මන් හදාන කැමැති කාලයක් කරන හැබැයි එන බබා ළමයි හම්බුනොත් බබා බාර ගන්න. මම නෙවෙයි කියන්නේ RNA DNA පරීක්ෂණය කරන්න යන්න එපා. අනාචාරය හැසුණු ළමයි හම්බ වෙනවා. ළමයි හම්බුනොත් බබා බාර ගන්න. මග කියලා දීලා තමයි මම මෙහාට වැඩිපුර අපේ මග සුද්ධ කරන දේ කරලා කරන්නේ නැත්නම් වැඩිපුර ඕනනම් මම කියලා පළවෙනි මාසෙ වෙන සුරත් බුදාරන්නක් මම හඳුන්වනවා. ඉතින් කමටහන් හදලා නැත්නම් මමත් එක්ක මාස අවුරුද්දකට දෙපාරක්ම බරපත වෙනවා මහාට. එහෙම ඉඳ කියලා කියනවා අපි ටිකක්. නෑ මම කියන්නේ ළමයි හම්බුනොත් විතරයි මම මේ කියන්නේ. හම්බුනොත් තාත්තා කොටුවේ අස්සම් කරන්න වෙනවා. ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ නේ එහෙම නැති. එන දෙයට බබා බබා උඹන් ඇදින්න බබා හම්බ වෙන්නේ. බබා හම්බුනට පස්සේ ආයෙ කචල් දාන්න යන්න එපා. මේ යන ක්‍රමෙට ළමයි හම්බ වෙනවා. හම්බුනාට පස්සේ දැනගන්න ඕනේ කොහොමඩක්ක 100 100ක් සුදුසු අතරම යන්නේ නැහැ. ඒ එනකොට අපි වගකීමෙන් කටයුතු කරනවා නම් මේ මෙහි ඉසන්වනේ ක්‍රමෙ තමයි කවදාකවත් මොනම හේතුවක් නැසාව සම්මාදන් එකතු කරන්නේ කියන්නෙත් නැහැ කාටවත්. දෙන්නෙත් නැහැ ලයිස්ට් එකක් කාටවත්. රිට්‍රීට් කරන අයට කියනවා මේ බිල්ඩින් එක තියෙනවා මෙන්න මෙච්චරක් අපිට විදන් කියලා තියෙනවා මෙච්චරක් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ට සම්බන්ධයක් ඉතු කරන්න යන්න එපා. ඕන තේරෙනවා නම් කාටද හොඳයි කියලා හිතනවා නම් කරන්න. අපි එහෙම නැත්තම් ඕකත් ආය අකුලන. දෙන්නේ නැහැ රිට්‍රීට් කරන්නටවත් දෙන්නේ නැහැ. මොකද මේක වැරදියට පාවිච්චි කරනවා. දැන් වාචරණට පස්සේ අර මේ මුල කියලා 40ක වැඩපිළිවෙල ඔක්කොමත් ඉවරයි. මේ ඔක්කොම නටලා තියෙන්නේ ඔය කීයක් අඩි ගසා ගන්න කියලා හිතනවා. ඒ වගේම තමයි ධර්මයක් දෙන්න එපා. සුදුස්සට ඇර. සුදුස්ස තෝරා ගන්න එක ඒ මනුස්සයාගේ අතේ නෙමෙයි තියෙන්නේ. දෙන කෙනා අතේ තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය ලෝකේ කියලා තියෙන හැම නෙමෙයි පුළුවන් තරම් පැතිරෙනවා නම් හොඳයි පුළුවන් තරම් එහෙම එකක් මේක නෑ. ඒ නිසා ප්‍රශ්නය අපේ කොහොඳයි. මොකද වගේ කියන කෙනෙක් නේ රිටිට් ඕගනයිස් කරනවා නුවරක් නියෝජනය කරනවා. ඒ කරනකොට හොඳට බලන්න මේක කවවම කවදාකවත් උදව් කරලා හොඳක් නෑ. වැඩියෙන් උදව් කරනවා කියන්නේ වැඩියෙන් කක්කා. එදා සීමාව දැනගෙන කී දෙනෙකුට තාත්තට අසම් කරන්න පුළුවන් කියලා දැනගෙන ඒකට කෙරුවට ප්‍රශ්නයක් නැහැ. තම්බි මිනිසුනි කියලා තියෙනවා සමානව සලකන්න පුළුවන් නම් හත් දෙනෙක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ඒ ගෑනු කිව්වොත් එහෙම මට වැඩියෙන් සලකනවා කියලා එතකොට ඔන්න දෙයන්නාසේ කිපෙනවා. ලෙබ්බෙත් කිපෙනවා. සමානව සලකපන්. ඒ නිසා හොඳට දැනගන්න මේක ඉදිරිපත් කරනකොට බන දන්නේ නැති නෑ අද ලෝකෙ ඔක්කොම බන දන්නවා අපිට ඒක හරියට දන්න කෙනත් එක්ක ඒ සමතුලනේ දෙම නැත්නම් ඒකදී සුදුසුස තෝරගන්නවා කියන එක හරිම අමාරුයි. හරිම අමාරුයි මොකද මිනිසුන්ට ඕනෙ තියෙන මේ රැල්ලක් යනවා. ඔක්කොටම ඕනේ ඒකට බහින්ද. පැසට නිවන් දකින්න නෙවෙයි කටයුතු කරන්නේ. සෝබනේට. ඒ මිනිස්සු එන්න ඕනේ අපිට පටන් ගත්තේ සෝබනේ. අපිත් පටන් ගත්තේ සෝබනේ. පහු වෙනකොට පහු වෙන තමයි තියෙන්නේ. අර දොර ඇල්ල දෙන්න හැබැයි විදායක බලතල දෙන්න බා. එන්න යන්න දෙන්න කිසිම දෙයකට වගකීමක් දෙන්න කටයුතු කරලා එයා හැසිරෙන ස්වරූපයෙන් බලන්න ඕනේ මේ ඇත්තටම කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ. එන්න ස්වරූපෙන් කියන්න බෑ. බොහෝ කල් ඇසුරෙන් තමයි කියන්නේ. මට තාම රත්න දිටි මහත්තයාට විශ්වාස නැහැ. කොච්චර නේද තාම බයි. ඒ නේතු බෑ. නැත්තම් මෙයා හිතනවා දැන් මම අග්‍රපුරෝහිත මමට ඕන දේ ධම්මජීව හමුලව කරගන්න පුළුවන් කාඩනවා කුඩුම්බිය ගාවින්ම කාටත් එච්චරයි. එහෙම නැතුව කරන්න බෑ. ඒකට මම පෙන්නේ මම හිට්ලර් වගේ මම සියලු දේ දන්න සියලු අධිරාජ්‍ය ශක්තිය සහිත කෙනෙක්. ඒ නිසා තමයි බෙල්ල බේරලා තියෙන ඔළුව වගේ. නැත්තුව උරතල් කර කර යන්න බෑ. ඒ නිසා අර කීට සීමාවල් යටතේ මේ මේ යටතේ අපි කරගෙන අපි දෙගොල්ලම වාක්‍යෙම බෙදා ගන්න. මම පළවෙනි වතාවට ආරණ්‍ය වාසී වික්ෂුන් වහන්සේගෙන් බණ අහලා එහෙම ආශ්‍රය කරන් හම්බුනේ. يعني ඉගෙන පුංචි කාලේ නම් මේ හුඟක් පන්සල් වල පන්සල් එක්ක ගනුදෙනු කරා දහම් පාසල් යන කාලේ එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න දේවල් වලදීත් අර අපිට ලංකාවේ තියෙන ආරණ්‍ය වාසී ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලා අතර අර කියන්නේ අනුගමනය කරන ධර්මය සහ ඒගොල්ලෝ ධර්මයේ මේ ਵਿਚාරය කරගන්න විදිහ අතර පරස්පරකම් තියෙනවා. ඒ වගේ දේවල් උගන්වලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ උගන්වලා තියෙනවා. එහෙමයි. එතන ගමේ පන්සලේ කියනවා අරන්නේ මෙහෙමයි. මේ පන්සලේදී මම නෙමෙයි ස්වාමීන් වහන්සේ දැන් සාහිත්‍ය වගේ ඉගෙන ගත්තී අය ග්‍රාමවාසී වනවාසී ස්වාමීන් වහන්සේලා අතර ભેදයක් තියෙනවා. කියන්නේ වනවාසී භික්ෂුන් වහන්සේලායි ග්‍රාමවාසී වෙන්නේ නැත්තේ කියලා ඉදිරිපත් කරන තර්ක ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා කියන ඒගොල්ලෝ තමයි හරි ධර්මය අනුගමනය කරන්න වනවාසී වෙන්නේ නැහැ. ඇයි ඒකට ඒගොල්ලෝ ඒකට පක්ෂව තර්ක ඉදිරිපත් කරන හැම. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මම හුඟක්ම ඒ කියන්නේ පුංචි කාලේ දහම් පාසල් ගියේ ධර්මය අසුර කරගත්තේ ওই තර්කණුව බලද්දී ආශ්‍රය කරලා තියෙන ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා පන්සල් වල. එතකොට ඒවයිදි ගොන්නල තියෙන අපිට මේ එකන ඇතැම් පින්කම් කරද්දි පුළුවන්තරම් පිරිසෙක් කහු කරගන්න එක පින්කම් වලට අනාගත එකන ඊළඟ ආත්ම භාවයන් වලදි විශාල පිරිස් බලයන් ඇතිවෙන්න කුසලකර්මයක් හේතුවක් කරගන්න එතකොට පිරිස් බලල කියන වචන අයින් කරුවොත් නම් වැඩි හරි කර්මයක් වෙනවා කර්මයක් වෙනවා හොඳයි එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ එතකොට අපිට උගන්වලා තියෙන්නේ කියන්නේ පිවිස්ස ලැබෙන එක යාළු හිත මිත්‍රාදීන් ලැබෙන එක එතකොට ඊළඟ භවයේ ඒකදී හරි විශාල පිරිසක් ලැබෙන එක එක්තරා ආකාරයක ලැබීමක් හොඳ හොඳ ලැබීමක් විදිහට. එතකොට දැන් ඔබ වහන්සේක පැහැදිලි කරලා දුන්නා මේ ඒක ඇත්තටම මේ නිවන අවබෝධ කරගන්න එහෙම නැත්නම් සංසාර ගමන කැටි කරගන්න යන ගමනේදී ඒක හොඳ ආකාරයක ලැබීමක් නෙමෙයි දැන දැන වැලී වැටීමක් වගේ දෙයක් අර. ආම්ද්‍රංගේ වචනින් කියන ඇදගෙන නෑමක් වගේ දෙයක් කියලා. එතකොට මම ආම්ද්‍රංගේ බණ අහලා කියන්නේ මගේ තර්කයෙන් තේරුම් ගත්ත විදිහ අනුව මම ස්වාමීන් වහන්සේගේ තර්කයට එකඟයි. ඒක ඇත්තටම වදයක් ඇදගෙන නෑමක් කියන එක පැහැදිලි. නමුත් ස්වාමීන් වහන්සේ එතකොට ඇතැම් හේතු මත අපිට සිද්ධ වුණත් ඒ කියන්නේ ගිහිගේ ඒ කියන්නේ කුලයේහි සහ ගණයේහි ඇලිලා ඇලින එක නතර කරලා කොහොම හරි උදකලා වෙන එක කරන්නම විදිහක් ඇත්තේම නැත්නම් එතකොට අපිට වෙන ඒ කියන්නේ ගිහියන් විදිහට ඉන්න ගමන් අපිට මේක කරන්නම බැරිද ඒ කියන්නේ. නැවතුනේ යටිපහුණා ප්‍රශ්නෙට උත්තරේ බුදුජාන් වහන්සේ <clears throat> සාමීක විමුක්තිය ගැන කතා කරනවා කලයා ගණයා කෙරෙහි වෙන්න කුලයා කෙරෙහි වෙන්න දැන් මේ කියන්නකො අරණ්‍යවාස ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ ඔක්කොටම ඕකේ ධ්‍යාන ලැබිලා නැහැ නේ. කණයාගෙන් වෙන් වුණා. කුලියගෙන් වෙන් වුණා විමුක්තිය ලැබිලා නැති වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් වෙන් වෙච්ච පමණින් හම්බෙන දෙයක් නෙවෙයි මේක. අරණ්‍යවාසීන් ගෝක් ස්වාමීන් වහන්සේලා නිකන් ජෝක් කරලා විතරයි. භාවනා කරන්නේ නැහැ. ඒවට කියන්නේ කැලෑ පන්සල් කියලා. අපි පන්සලේ ආමතු වචනේ දන්නේ දන්නවනේ ඒගොල්ලෝ ගහනවා පත්තර කැලෑ පත්තර. ඒ කියන්නේ කැලෑ පන්සල් කියලා. පුළුවන් තරම දුණු කරලා උපමට්ටම් කරන කැලේ තිබුණාට පන්සලක් තමයි. ඇත්ත. ඒ අනුව බලනකොට හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරු කියන කතාව ඇත්ත. මොකද මේ හාමුදුරුවෝ උදේ ඉඳලා හැන්දනක සමාජ සේවය. ඉඳ ගන්න වෙලාවක් නැහැ, කන්න වෙලාවක් නැහැ, වැසිලි කරන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම දානිති ගම්මනේ ආරණ්‍ය වාසී හාමුදුරුවෝ. ගමේ පන්සලේ හාමුදුරුවෝ පහු කරන පන්සල් ගියා පහු කරන එනවත් දැන් නිසන් වලට දාන දෙන්නේ. ඔය මගේ පන්සල් වලට ගිහලා දුන්නොත් ඒවා ගන්න නැද්ද මිනිස්සු? දෙන්නේ නැහැ. ඒ නිසා අරණ්‍ය වාසීවල පිරිලා කරන්න දෙන්න තර ප්‍රතිතියි. ගංගොලක් දැන් ගම්පන්සලට දැන් ටිකක් වැඩි. හම්බෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ගමේ පන්සලේ හඳුරු එහෙම කිව්වට ඇයි දෝෂයක් නැහැ. හැබැයි ගමේ පන්සලේ හඳුරු තමයි ධර්මයන් ජීවත් වෙන්න කියලා කියනවා. ඒක ටිකක් අතිශෝක්තියක් වෙනවා. ඒක ඒකට සමාජ සේවයක් කරනවා. අපි ගිහින් විදිහට ඉගෙන ගිහිගේ ඉන්න ගමන් කුලෙහි ගමෙහි ඉන්න ගමන් ඒ කියන්නේ මේ වගේ ඉඳලා හිටලා වෙලාවක විතරක් හුදකලා ඔයා ගන්න සුබෝදානයි මං ආශ්‍රය කිව්ව සුබෝදානයි මම හිතන්නේ ඇහතුනේ තමයි මේ පන්සල්නේ සුබෝදානයි ධම්මවස හමුදුර බෑන්නේ කවදාකවත් ඔහොම වචන කතා කරන්නේ නැහැ හැකිතාක් භාවනා මධ්‍යස්ථාන හදනවා භාවනා කරනවා උන්වහන්සේ ගිහිල්ලා මයිත් එක මාසෙ එකමාරක් මං යන යන තැන පිටිපස්සේ පිටිපස්සේ යන්නේ භාවනා කරා මට වැඩි වැඩි වань එනිසායි අතරමැදක් තියෙනවා දෙක ඒක ඒ සමාධියත් ඇත්ත දෙක ගණයා කෙරේ ඉඳද්දිම කුලයා කෙරේ ඉඳද්දිම හිත විවේක කරගත්තර කාටවත් නොකිය. අර තේන කකුල් දෙක දිග අරපුවා මැදි රින්ගනවා කියන කතාව. වාට ඒක නෑ. දුරවා හිතනවා එක්ක කකුල් දෙකම අයින් වෙන්න ඕන නැත්නම් කකුල් දෙක මැදින් තියෙන්න නෑ. පොඩ්ඩ ඈත් වෙනවා. ස්කාල දැම්ම බණ්ඩක ප්‍රතිපත්තිය ආන්ද ප්‍රතිපත්තිය. ගිතර ඉන්න මේ ළඟ ඉන්න එක දන්නේ භාවනා කරනවා කියන්නේ. දැන් ඔයා මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න මෙයාගේ අවසර ගන්න ඕනේ. ගමේ පන්සලෙන් ආමුතු ගන්න ඕනේ අවසර ගන්න ඕනේ. ධම්මජීව හමුදේ අවසර ගන්න ඕනේ. මේකේ තියෙන సౌందර්යය බලන්න. මේක කිසි කෙනෙකුගේ අධිකාරියට ඇරත් වෙලා නැහැ නේ මම දැන් මෙතන ඉන්නකොට මට අපහසු මම ඉන්නේ තම බර නෙවෙයි කියලා තේරුම් ගන්න මෙයා දැනගන්න ඕනේ. ඒක මේ අපහසුක ඉන්නේ කියලා දැනගත්තයි කියන එක වැරද්දක්ද? පහසුක ඉන්නවා කියලා දැනගත්තට හොඳක්ද නැහනේ. මේ දැනගැනීමට මොකද්ද ওই ග්‍රාමවාසී ආරණ්‍ය වාසී කතාව? මොකද්ද මේ ගණයා කෙලේ බැඳීම සහ නොබැඳීම අතර වෙනස? මොකද්ද පිරිමේක් වීම ගෑණියෙක් වීම? දන්නේ දේ විතරනේ වැඩේ. හැම චිත්තක්ෂණයම අපි නිදහස්ව ඉන්නේ කියලා දන්නේ නැතුව අපි නිදහස නැතිව පිළිබඳ අතීතයත් ගලපලා අනාගතයත් ගලලා අතන කලබලා මෙතන බලන්නකෝ මම ඉන්න තැන කියලා අර වටේට තියෙන කල්පන ඇත්තට හැම චිත්තක්ෂණයම අපි නිදහස්ව ඉන්නේ. ඉතින් මේකට අවදි කරන්න මේක සතිමත් වෙන්න මේකට අප්‍රමාද වෙන්න බුදු දෘෂ්ටියක් විතරනේ තියෙන්නේ. බුදු දෘෂ්ටියක් විතරයි තියෙන්නේ. ඒක ගමේ හිටියට හම්බෙන්නේ නැහැ, නගරේ හිටියට හම්බෙන්නේ නැහැ, කැලේ හිටියට හම්බෙන්නේ නැහැ. කැලේ හිටියත් ඒක හරියට හදාගත්තේ නැත්තම් නිකන් සිවුරක් දාගෙන ඉන්නවා, රට්ටක් තියෙනවා. අරණ්‍ය වාසී කියලා බුම්බනවා. මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. මම ගමේ පන්සලේ ආවරණ පක්ෂව කතා කරනවා නේ. මම හුඟා කැවිදින කෙනෙක් නිසා මට ඔයා කියන කතාව කරන්නේ මම යන හැම තැනම මේ පන්සලේ හාමුදුරුවෝ මට පුදුම විදිහට සලකනවා. මට මට වැඩි වැඩි මල්ලාය සලකනවා. මට බාලාය සලකනවා. මම නම් කවදාකවත් දැගෙන මට හරි ලැජ්ජයි. පිටින් කවුරු හරි මෙහෙට ආපු ගමන් මට කවදාකවත් ඒගොල්ලෝ මට සලකන විදිහට මට ඒ හාමුදුරුවන්ට සලකන්න බෑ. මේ කිසිම හාමුදුරුවෝ කෙනෙක් දන්නේ නැහැ ඔය ස්ථානේ. ඒගොල්ලෝ අප්පම් පිට බලාගෙන නෑ නේද? කමේ පන්දලේ එහෙම කරන්නේ නැහැ. ආවම කතා කරලා මොකද්ද වතුර උණු දන්නේ මේක. අපේ දැකලා තියෙන කවුරු හරි දැක්කම මම බලාගත්ත ගියා. අපිට කියලා තියෙන්නේත් එච්චරයි. මම කිසිම දෙයකට යන්නේ ඕගොල්ලෝ වැඩක් බලාගන්න. ඉතින් පිටින් කවුරු හරි ආපම් වෙනවා මේක මට මාට ගියොත් කියලා දෙනවා. ආන්දෝත් කියලා දෙනවා. ඔබ වහන්සේ එනකොට ඔය පාවඩේ ඉල්ල අනම්මනම් කරන. දැන් අපි ආපුවාම රිලෙව් එක කැලේට ආපු තරමට ගණන් ගන්නෑ. මට ඒක දෙන්නත් බෑ. මේ කිසි තැනක් තියෙනවා මේ අරන්නේ සීනාසනේ අමුත්තහම වෙන තැනක්. මිලක් නැහැ. අර වගේ නෑනේ කවුරු හරි ආවම අමුත්තම් වෙලා තේ එකක් ගෙනත් දීලා මෙහි මොනක් ඒ නිසා ඒක තියෙන බලන්න අපි සමාජශීලී හරිය අර දුර්වලයි. අපි මම නිතරම කියන නිසා වල සංගහට උපස්ථානේ ආගන්තුක සත්කාරය වගේ දෙයක් ගණයා කෙරේ කුලයා කෙරේ ඇලි බට වේ. නමුත් ඒක සංගවතක්. ලකුසාන්ති ලීලා තියෙනවා. සත්පුරුෂයන් සහ ගැටි සමගීම ගුණ දිනුවට උපකාර වන ආසීම අසත්පුරුෂයන් හා ගැටීම ගුණපරියාණයට හේතු වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ දැරිය යුතුයි. අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ පැත්තේ. හැබැයි ඒක ආදර්ශ පැවිදි ජීවිතය කියන එකට මම එක නෙවෙන්නේ. පැවිදි ජීවිතය කියන්නේ මට ඕන විවේකේ කරන්න පුළුවන්. ඒක නිසා මැද ඉන්න මම 70 70 80 ඉඳලා 88 වෙනකම් මම ආශ්‍රිත ගම්බි පන්සල් දෙකක්. රස්සාව කරන දන පන්සලේ වාලුකාරාමයේ අනුදෝ සුබදාරා නඳු. ඒ දෙන්නම හොඳම සමාජශීලී හාමුදුරුවෝ මම මම ජොබ් එක කරන පැය 24 ජොබ් එකක් කරන්නේ. මම ගිය ගමන් වාඩි වුණා අවශ්‍ය ප්‍රශ්න දුන්න කතා කරා පොතක් දුන්න මහත්තු මෙන්න මේක බලන්න කියලා කිව්වා. මට සම්පූර්ණ උදව් කරා මිසක් කවදාකවත් මට බාධා කරලා නැහැ. හැබැයි මම දැනගත්තා භාවනා කරන බවක් හෝ මම සීල පිළිබඳ උනන්දු බවක් කාඩ ඇඟෙන්ඩාත් යන්නේ. තිබ්බ ගමන් කොක්ක. ඔයා කාලා දෙන්නේ. අනාගෙන වැඩි. කියාපාලා තියෙන වැඩි. කියන්නේ එහෙනම් කාපා. එහෙනම් බෙදාගෙන කාපා. ඒක ಗುಣ වහගෙන ජීවත් වෙන්න දැනගන්න. ගුණවන්ත වෙයි. ඔක්කොම හැම ශිල්පෙම ඉගෙන ගන්න, හැම භාෂාවෙම ඉගෙන ගන්න, හැම දෙයක්ම ඉගෙන ගන්න. ඒ කංජය වගේ සිල්විසක ඉන්න එකයි තියෙන්නේ. ඉවරයි. හරිය වයින්කොට ඒක තමයි බලන්න ඕ එහෙම එහෙමයි කියන මෙයා පැත්තම ඒක ඇත්ත තමයි. ඔය කටින් තියෙන මර තේරෙන්නේ නැහැ මම මැට්ටනේ මොන විදියකට අල්ලන්නේ. පොඩ්ඩක් මම ආශ්‍රය ගන්නකො දවස් දෙකක් ඉඳලා මේ ඉන්න ඔක්කොම හොල්මන් මුන්න જાතියට යනවාද කියලා කොහොමඩක්වත් අල්ලන්න බෑ ඉතින් අපේ අම්මට අඳුරන්න බෑනේ මම මේ රවුල වාන කොණ්ඩේ වවාගෙන ගියාට පස්සේ අඳුරන්න බෑ මෛත්‍රිකේ අනේ අඩු මම බස් එකේ ළඟ වාඩි වෙලා යනවා මම ෆුල් රවුලක් කවලා කොණ්ඩේ කවලා කැලේට ගිහිල්ලා නෑ මොනවට කැලියක් තියෙනවා කත්තතරයි <laughs> දැන් රැව් හෙට පවිදු කරන්න කියලා අද රැවුල බෑව ලොකු සංජයව කවුද මේ නම මේ කවුද? ඊස්වන්දේ ඔක්කොටම හිනා. ඔක්කොටම හිනා මේ තමයි අසවල් උපාසක මහත්තයා කිව්වා. කටුකුරුන්දේ එතකොට කිව්වා මේ ආයි සුතුන්ගේ වැඩේ නිසා මේ හැංගෙන්න කැලයකට යන්න ඕනේ මූණ වැටි කැලයක් පවා ගන්න එක තිබ්බනම් ඇති. ඒ වගේ ඝන දෙයියෝ දිනේ කොහොමද දන්නද? අර්ධිවලල්ලේ වටේ දාන්නේ කියලා. ඔයා මේ කරදේවල රටේ දොල හෙම්බත් වෙලා ගණ දෙයන්න බයිනවා මන්ත්‍රීතුමයි ලියුමේ දිනවයි කියලා. මන්ත්‍රීතුමා දිනන්නේ මුලින් දින්නේ. උළුණු කොල් කට්ටුවට රවමක් ගහලා ඉල්ලගේ තෑග්ග ගත්තා. තේරුණානේ? තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා ගොයියෝ. ඔබ ඉගෙන ගන්න දේ වහපන්. හැම හැකියාවක්ම වහපන්. ඒතර අලුත් හැකියාවන් වලට අනන්තවත් මිනිස්සු ඇවිල්ලා ආදරෙන් උදව් කරනවා. මම දන්නවා කියවනේ බම්බු ගහගනින් කියනවා එක එක්කත් එන්නේ. හැම එක්කනහටම යාව පියාව වෙලා අනේ මේ වැඩක් තියෙනවා කරගන්න කොහොමද කිව්වත් ඕන කෙනෙක් උදව් කරනවා. එතස ඇඳලා වැඩි. ඇඳලා වැඩි. ඔක ඔක බිම තියන්නේ. හරිම අමාරුයි. හරිම අමාරුයි මොකද මොටිවේෂන් දැන් නැත්නම් අපිට ජයග්‍රහණය ලබන්න බෑ. මොටිවේෂන් එක කියලා කියන්නේ ප්‍රසිද්ධ දෙයක්. අපිට පුළුවන් ද මොටිවේෂන් එක නැතුව වගේ බුදුමාහාර උනන්දු මුදින්දලා හෙන්දනක වැඩ කරන්න. දිව්‍යකටවත් බෑ. බ්‍රහ්මයකටවත් බෑ. මොකද අපි පේන පරමාර්ථයට යන්න අපිට පුළුවන් ෆුල් ෆයිට් එකක් දෙන්න. මොකද පරමාර්ථය මේ පරමාර්ථය දැන් අපේ එක වෙනස් වෙන එක. බුද්ධාගම කියන පරමාර්ථය වෙනස් වෙන එකක්. යන්න යන්න ඒකත් යනවා. ඊට මොන මොටිවේෂන් එකෙන්ද දුවන්නේ? මොක අම්මට අහු වෙන්නේ නැහැ තාත්තට අහු වෙන්නේ නැහැ ටැක්ස් කාරට අහු වෙන්නේ නැහැ ආණ්ඩුවට අහු වෙන්නේ නැහැ මොකාටවත් අහු වෙන්නේ නැහැ හැබැයි මේක වෙල්ඩින් ලාම්පුව වගේ වැඩේ මොකක් මොකක් ලබා ගන්නද යනවද කියලා? චාමානුෂිකයිනේ. දේවත්වයේ ඉක්මනවනේ. භක්මත්වයේ ඉක්මනවනවා. මනු සම්පූර්ණ මිනිස්සෙක් මේ කතා කරන්නේ. සම්පූර්ණ මිනිස්සෙක් කතා කරන්නේ කිසිම પરමාර්ථයක් ඉල්ල කරගෙන නෙවෙයි යන්නේ. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ආණ්ඩුකාරයට වැඩි වැඩ. මහන්සියලා වැඩ කරනවා. හැබැයි විවේකයක් තියෙනවා. කිසිම ලාභය සත්කාරය සම්මානය සිදු අපේක්ෂාවකුත් නැහැ. ඉතින් නිවන් ඕනේ ඒ ඒ concept එකම නිවනක් නේ. ඒ ඒ ඒ ඒ ඒ විදිහට වැඩ කරනකොට බාලදක්ෂ ව්‍යාපාරේ පොඩ්ඩක් හිතන්න. බාලදක්ෂ ඔච්චර මහන්සිලා ජම්බෝරි ගන්න ගෙදර එයා කන්ඩිෂන් ගෙදර තියෙදි කැලේ ගිහලා ටෙන්ට් ගහලා පිනිතප තප අනුගේ ළඟට ගිහලා රසාවල් කරගෙන සල්ලි අම්බ කරන බාලදක්ෂ ව්‍යාපාරේ දියුණු කරා. මොකද්ද උවිල්ලන් තියෙන්නේ? සූදානම් ශරීරේ. බුදුහාමුදුරුවෝ අප්‍රමාදයෙන් සම්පාදේ. අපිට බෑනේ. අපිට මේ මොන හරි ළඟ තියෙන්න ඕනේ. කැරට්ටලයක් පේන්න තියෙනවා. බූරුවට කැරට්ටලේ පේන්න තියෙනවා. කැරට්ටලේ කියන්නේ ඔය මහා ලොකු දෙයක් නේ. ඔකත් අතහැරලා ওই විදිහටම වැඩ කරපන් කියලා බුදුහාම කියනවා ශාසන ගෞරවය. අමාරු. හැබැයි ඔය වයස කොච්චරද? 23. ආ 43 විතර වෙනකොට උඹට තේරෙනවා. තාටිය කණ්ඩ වෙනවා පරිප්පු. ඒකට ඉතින් කොක්කක් දාගනි අර එමේ ඉල්ලගන්නේ මේ කෑල්ල දෙක. එතකොට නම් ඉතින් කොට ගන්න. ගොඩ ගන්න හම් වෙන්නේ. ඒ දැම්ම දැනගනින් අනිවාර්යයෙන්ම ওই වත්තර ගියාම කොක්කක් වටේනවා. මේ ඉන්න ඔක්කොම මුණ දිහා බලන්න මොකද වෙලා තියෙන්නේ. ඒ දැම්මත් කමන්නේ මේක කොක්කක් බව දන්නවා. දැන් මේ හැම කෑවට කමන්නේ ඇතුලේ බිලිය තියෙන බව දන්නවා. ඒක ගිඩි පිටි කන්නේ නෑනේ. නිබ්ලින්. ඒක කට්ට ගාවට නතර වෙන්න පුළුවන්. දැන් මේ උනේ අරය කණ්ඩි ඉතල ගිහලා බක්කාලා ගෙඩිය පිටින් ගිල්ලාම කොක්කේ තමයි වතුරින් උඩට ගියාට පස්සේ ආයෙ කතා නැහැ. එනිසා හැම ගුණයක්ම දිනු කරන්න ඕනේ. පණින්න පෙර හිතා බලන්න. සුදුසුකම තියෙන මිනිහට නම්බු හොයාගෙන ඉනවා. ඒ හොයාගෙන යන්න ඕන කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම නේ. නිසා අපි කරලා තියෙන හැම සුදුසුකමක්ම වැඩි කරගන්න. ඒක සඳහා බුදුහාමුදුරගෙන් චර්ිත බලනවා, රහතන් වහන්සේලා චර්ිත බලනවා. ඔක්කොම චර්ිත බල බල ගුණ වඩනවා. ගොඩක් වැඩ තියෙනවා කියලා ගන්නවා. අපිට ඒකට ව්‍යාවෘත වෙන්න තැනකුත් නැහැ, බොණ්ඩ වෙලාවක් කරනවා, බීඩි බොණ්ඩ වෙලාවක් නැහැ, රයිවාල් කියලා කියලා ඉන්න වෙලාවක් නැහැ. වැඩනේ. අර දෙක තුන යනකොට කල්යාණ මිත්‍රත්ව වට වෙලා ෂෝ ගමනක් ඇතයි. එදා ওই ගම ওই කිලිපු හාමුදුරුව අයින් කරන්න එපා. ඒ හාමුදුරුවොත් එක්කම ඉන්න. ඉන්න ගමන් ಗುಣ වසාගෙන ජීවත් වෙන චරිතයක් පුරුදු කරන්න. එතකොට මේ හාමුදුරුවෝ කියන්නේ කියන දේ කරන කරන දේ කියන හාමුදුරුවෝ කියලා අලතයි. ඒක මේ මේ මේ පුතු බැලීමක් නෙවෙයි. අපි කියන්නේ බෑ අපි ආශ කරන්නේ කවුද කියලා කන දේ මොන දේ ගැන දැනගන්න බෑ. ඒකට ඒ හාමුදුරන්ට ඔයාගෙන් පණිවිඩයක් යනවා. කවදාත් හිතන්නේ නැති වැඩක් වෙනවා. තමගේ ගුරුවරයා හැදෙනවා ගෝලයා නිසා. ඇඬෙනවා. ඇඬලා හැදෙන්නේ. මොකද ඔයා නිහඬ බණක් නේ දෙන්නේ. ඉඳ ගන්න ස්වාමීන් වහන්සේ බණක් කියන්නේ ඒ මොකුත් නැහැ. ඒ හැසිරීමෙන් ඒ ඒ ඒ වේන් එක දිගීමයි යන්නේ. ඒක ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සලකනවා. මොකද අපි බය බාගකට තරම් තියෙනවා. මම හිතනවා එච්චරයි අපිට ප්‍රශ්න කියන්නේ. ඒ නිසා ඉස්තාවත ආදී ගාථා සජ්ජායන කරලා සතහන ඒකම හිතුවල සමාප්ත කරනවා. සම්මේ දීවානුදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාජම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මෙත්තාවතාචාමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කම්මං මොදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කම්මං මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මන කරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය